හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාවන්ත පින්වත්නි අපි මේ විස්තරණේ පවත්වන අතිපූජනීය කටිගුරුන්ගේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසින් වසර ගණනාවකට පෙරදී ඉදිරිපත් කරපු ඒ අනිවිනීම දේශනා මාලාව මුල් කරගෙන පවත්වන සාකච්ඡා මාලාවේ තවත් වැඩසටහනක් සඳහායි අපි සූදානම් වෙන්නේ. අපි ඒ සඳහා මුලපෑමක් වශයෙන් සියලු දෙනාම එකතු වෙලා নমස්කාරය කියනවා.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 විශේෂයෙන්ම පටිච්චසමුප්පාදය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න පටන් ගන්නවා. ඊට කලින් අර විඥාන නාම රූප අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය ස්වාමීන් වහන්සේ බොහොම මතු කරලා පෙන්නනවා. ඒකේ තියෙන වැදගත්කම අහුරු කරලා දෙනවා. ඊට පස්සේ තමයි පටිච්චසමුප්පාදය ගැන විස්තර කරන්න යන්නේ. ඒකෙදී විශේෂයෙන්ම මතක් කරනවා මේ පරිසම්පාදයේදී අපි සාමාන්‍යයෙන් අපිට හුරු වෙලා තියෙන අවිජ්ජාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥාන ආදී වශයෙන් අපි අර පුරුදු වෙලා තියෙන අංග 12 කටපාඩම් කරගෙන ඉදිරිපත් කරන්න. නමුත් එතන නෙමෙයි වැදගත්කම තියෙන්නේ. ඊට වඩා ඊටාම වැදගත් වෙන්නේ මේ පරිසම්පාද න්‍යායයේ වැදගත්කම තියෙන්නේ. මස්මින් සති ඉදං හෝති මස් උප්පාදා ඉදං උපජ්ජති මස්මින් අසති ඉදං න හෝති මස නිරෝධා ඉදං නිරුජ්ජති කියන මේ පරිසම්පාද න්‍යායයි ඇත්තටම ඊටම වැදගත් වෙන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ ඉදක් පච්චේතාව වශයෙන් එකකට අනිත් තවත් එකක් හේතු වෙන බව එකක් මත තවත් දෙයක් රැඳිලා තියෙන බව ඉබේ හතගත් හතගත් දේවල් මේ එහෙම නැත්නම් සොයන් ජාත දේවල් මේ ලෝකේ නැති බව හැම දෙයක්ම එකිනෙකට ප්‍රත්‍ය වෙලා තියෙන ස්වභාවය අනුන් මත යැපිලා තියෙන ස්වභාවය බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා ඒකම තමයි ඒතකොට මේ පරිසම්පාද න්‍යාය ධර්මයයි මූල ධර්මයේ වශයෙන් අද කරලා පෙන්නනවා. එතකොට මේ න්‍යාය ධර්මය සනාථ කිරීමක් වශයෙන් තමයි මේ බුදුරජාණන් වහන්සේ <clears throat> මේ සංසාරයේ මනුස්සය පරිසරණ ආකාරය නිරූපණය කරනවා. ඒ වගේමයි වර්තමාන වශයෙන් අපි කෙලෙස් වලට අහු වෙලා කටයුතු කරද්දී කොහොමද මේ පරිසම්පාද මේ න්‍යාය ධර්මයේ මුල් කරගෙන මේ පරිසම්පන්න ධර්මයක් මේ වැඩ කටයුතු කරන්නේ නැත්නම් මේවා සහභාගී වෙන්නේ කොහොමද කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ අර අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං ආදී වශයෙන් මේ පෙන්වු කරන ද්වාද සංගයෙන් ඉදිරිපත් කළා තියෙනවා. එතකොට අපි තේරුම් ගත යුත්තේ මේ නැවතත් මතක් කරනවා මේ ද්වාද සංගයම අවශ්‍ය වෙන්නේ නැහැ මේ පරිසෝපාද මූලධර්මයේ තේරුම් ගන්න. යම් කෙනෙකුට තේරෙනවා නම් මේ එක එකක් නිසා අනික සිද්ධ වෙනවා කියලා එතනම උනත් මේ න්‍යාය අපිට වැටහෙනවා. උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ඇතන් සූත්‍රවලදී මේ සත්‍යවේක්ෂාවක් වශයෙන් මොනින් කල්පනා කරලා බලනවලු යෝගාවචරේ මේ කොහොමද මේ විවිධාකාර දුකට හේතු වෙන දුක් දුම්නස් වලට හදා වැළපීම වලට හේතු වෙන මේ ජරා මරණයන්ට හේතු වෙන මේ හේතුවක් හොයාගන්නේ කොහොමද? නැත්නම් මේ ජරා මරණයන්ට දුක් දුම්නස් වලට හදා වැළපීම වලට මොකද්ද හේතුව? කරන්න කෙනෙක්ට හම්බෙනවලු මෙන්න මේකට හේතුව මේ ඉපදීම නිසායි. දැන් ජාතිය නිසායි මේ භවයක් හටගත්ත නිසායි කියලා අන්න කෙනෙකුට තේරෙනවා. පස්සේ බලන්න මේ જાතියට හේතුව මොකද්ද? මොන විදිහට අර අපිට තේරෙන තැනකින් බොහොම රළු තැනකින් පටන් අරගෙන තාම සියුම් වෙවි සියුම් වෙවි සූක්ෂම තැනක් මට්ටමට මේ යන ස්වභාවයක් බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා අපි තව ඉදිරියටත් මේවා සාකච්ඡා කරමු. අපි යම්සි කෙනෙකුට මේ පරිසෞඛ්‍යාද න්‍යාය හොඳින් වැටහෙනවා නම් එකක් අනිකට මුල් වෙන බව භාවනාවේදී හොඳින් ප්‍රත්‍යක්ෂ වෙනවා නම් ඒකම සෑහෙන භවනාවේ ඉස්සරහට ගමන් කිරීම සඳහා උදව් වෙනවා. ඒ ඒ නිසාම වෙන්නේ නැති පසු කාලීනව විපස්සනා ඥානයක් වශයෙන්, පච්චේ පරිග්‍රහ ඥාන වශයෙන් මේ ඉදිරිපත් කරලා තියෙනවා මේ විපස්සනා ඥානයක් වශයෙන්. මොකද අපි භවනා කරද්දී මේ හේතුඵල සම්බන්ධය තේරුම් ගැනීම ඉතාම වැදගත්. හේතුඵල සම්බන්ධය අපි තේරුම් ගත්තේ නැත්නම් ඇතැම් වෙලාවට අපි භවනා කරන්න ගිහිල්ලා ඇතැම් වෙලාවට බිය වෙන ස්වභාවයක් ඇති ගැනීම ඇති කර ගන්නා ස්වභාවයක් තියෙනවා. මොකද මේ භාවනා කරද්දී විශේෂයෙන් විපස්සනා භාවනා කරද්දී අපේ හිත හිතන්න ගත්තොත් නැත්නම් අපි හිතන්න ගත්තොත් මේ මමෙක් මුල් කරගෙන, සත්‍යයේ පුද්ගලයෙක් මුල් කරගෙන මම අතීතයේ හිටියද මම අතීතයේ හිටියේ නැද්ද? මම අතීතයේ මොන වගේද හිටියේ? මම කොහේනම් මේ අතීතයට පැමිණියේ? ඔය ආදී වශයෙන් අපි අතීතයේ මේ අක්කාය දෘෂ්ටි දෘෂ්ටියක් එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියක් මුල් කරගෙන අපි හිතන්න ගත්තොත් ඔන්න ආයි පැටලෙනවා. ඊළඟ අනාගතය සම්බන්ධ වෙනොත් මම අනාගතේ ඉන්නවද? මම අනාගතේ කවුරු වෙලාද ඉන්නේ? මට අනාගත ජීවිතේ මොන වගේ වෙයිද? මම අනාගතයේදී මොන වගේ වෙලා ඊළඟ භවයේ මොන වගේද කියලා අපි මේ අනාගතය අල්ලගෙන අපි මමෙක් ඉදිරිපත් කරගෙන මමත්යම් වෝල් කරගෙන අපි හිතන්න ගත්තොත් ඔන්න ආයෙත් භවනා කරද්දී මුණත් එනකොට පැටලෙන්න දෙනවා බයට සංත්‍රාසයට පැමිණෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම වර්තමානයේදීත් අපි මේ දෘෂ්ටියක් මුල් කරගෙන මිත්‍යා දෘෂ්ටියක් මුල් කරගෙන අපි ආත්ම දෘෂ්ටියක් මුල් කරගෙන අපි හිතන්න ගත්තොත් මම ඉන්නවද මම දැන් ඉන්නවද අන්න මම මෙතෙන්ට ආවේ කොහොමද? මම මෙතන ඉඳලා ඊළඟට කොහාටද යන්නේ? මට දැන් කොහොමද? ඔය වගේ මේ අපි මේ ආත්ම දෘෂ්ටියක් මුල් කරගෙන හිතන්න ගත්තොත් අපි අර බ්‍රාහ්මණීන්ගේ තියෙන ආත්මවාදයේ පැටලලා තමයි ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ ඉදිරිපත් කරන පරිසම්පාද න්‍යාය යම් කෙනෙක් හොඳින් තේරුම් ගත්තා නම් අන්න එයාට මේ ආත්ම දෘෂ්ටිය මුල් කරගත්ත ගමනක් නැහැ. ඒ වෙනුවට එයා තේරුම් ගන්නවා මේ අතීතයේ තිබුණ හේතුඵල සම්බන්ධයක්. වර්තමානයේ තියෙන හේතුඵල සම්බන්ධයක්. අනාගතයේ තියෙන හේතුඵල සම්බන්ධයක්. හේතුඵල සම්බන්ධය මත පදනම් වෙලා තමයි යාගේ භාවනාව සිද්ධ වෙන්නේ. ඒකට යාට මේ හේතුඵල සම්බන්ධය වැටහෙන්න වැටහෙන්න ධර්මයේ පිළිබඳව ගෞරවය ඇති වෙනවා. පරිසම්පාද න්‍යාය හොඳින් තේරෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ කියන පරිසම්පාද යම්ස කෙනෙක් දැක්කනම් එයා බුදුරජාණන් මේ ධර්මයේ දැක්ක වෙනවා. ධර්මයේ කෙනෙක් දැක්කනම් බුදුරජාණන් වහන්සේ දැක්ක වෙනවා. මේක බොහොම ලස්සනට මේ ඒ කවුද සරියුත් මහරහතන් වහන්සේ මහා හත්ති තප්පදෝපම සූත්‍රයේ ඉදිරිපත් කරලා තියෙනවා. යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. යම්ස කෙනෙක් මේ පරිසම්පාද න්‍යාය ධර්මයේ හොඳින් තේරුම් ගත්තා නම් එතනම ධර්මයේ දැකීමක් සිද්ධ වෙනවා. එතනම සංදිස්ත්‍රික වශයෙන් එතනම අපාලික වශයෙන් මේ ධර්මයේ ස්පර්ශ කිරීමක් ධර්මයේ ප්‍රත්‍යක්ෂ කිරීමක් සිද්ධ වෙනවා. මේ පරිසම්පාදයේ දැකීම හරහා. පරිසම්පාදයේ දැක කියන්නේ ඔන්න ධර්මයේ දැක්කා. ධර්මයේ දැක්කනම් යම් කෙනෙක් එයා අනිවාර්යෙන් පරිසම්පාදයේ දැකලා තියෙනවා. මේ හේතුඵල සම්බන්ධය දැකලා තියෙනවා. ඒ නිසා මේ පරිසම්පාද න්‍යාය අපේ හිතවල ධාරණය කර ගැනීමත් ඊටත් වඩා මේවා අපි කොහොමද භවනාකදී අත්දකින්නේ කියන එකත් ඇත්තටම භවනා කරන භවනා කරන පිරිසක් වශයෙන් අපේ අවධානයට ලක් වෙන්න අවශ්‍යයි. ඉතින් අපි එදා කතා කරගෙන ආවේ ස්වාමීන් වහන්සේ කතා කරපු දෙවන ධර්මදේශනාවේ එතකොට මේ කරුණු මතක කරලා දෙනවා ඒ වගේමයි එක සූත්‍රයක් ඉදිරිපත් කරා ස්වාමීන් වහන්සේ සංකත ලක්ෂණ සූත්‍රය කියලා. එතෙන්දි සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මේ ඒ යම් කිසි දෙයක් සකස් කරලා තියෙනවා නම් හේතුන්ගෙන් හටගත්ත යම් තාක් දේවල් තියෙනවා නම් ඒවයි ලක්ෂණ තුනක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ඊටස්ස අඤ්ඤතස්සං පඤ්ඤායති කියලා. මේ කියන්නේ ඕනම මේ හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක ඇතිවීමක් වෙන්න තියෙනවා. ඒ වගේම ශේවී යාමක් නැතිවී යාමක් වෙන්න තියෙනවා. ඇතිවන මොහොතේ ඉඳන් නැතිවීම දක්වාම වෙනස් වීමක් වෙන්න තියෙනවා. ඒ නිසා මේ කාරණාව ඉදිරිපත් කළා කටුන සාරණාසේ මතක් කරනවා මේ නිසා ඇතුල්ච්ච මොහොතේ ඉඳන් තියෙන වෙනස් වීමක් නම් මේ කාරණාව එතකොට මේ තුනක් වශයෙන් නැතුව දෙකක් වශයෙන් උනත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැන් සතිපට්ඨාන සූත්‍රයේදී එහෙම කියන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඔය දෙකයි ඉදිරිපත් කරන්නේ මේ තුනක් අවශ්‍ය නැහැ. මොකද සමුදේ පැත්තක් පේන්න තියෙනවා. ඒත් එකම ඒ හටගත්ත මොහොතේ ඉඳලම වැය පැත්තක් පේන්න තියෙනවා. ඡය වෙන පැත්තක් පේන්න තියෙනවා. ඒ නිසා ඇතිවීමක් නැතිවීමක් පේන්න තියෙනවා. ඉතින් මේ මේ කාරණාව ස්වාමීන් වහන්සේ මතු කරලා දෙනවා. ඊළඟට අපි එදා කතා කළා ස්වාමීන් වහන්සේ මතක් කරනවා දැන් කෙනෙක් ඉපදීමත් එක්කම යාට ලැබෙන පෑයක තමයි ඉතින් මරණය කියන එක. මොකද ඉපදුන කෙනාට බෑ කිසිසේත්ම අමරණීයව ජීවත් වෙන්න. නැත්නම් නොමැරී ඉන්න හැකියාවක් නැහැ. මොකද ඉපදීමත් එක්ක මරණයත් අරගෙන එනවාමයි. නමුත් පසු කාලයේ මිනිස්සු අහුව නැත්නම් දෙවියෝ කල්පනා කරන්න ඇති මේ ඉපදිලා ඉන්නේ දැන් මට බැරිද සදාකාලිකව ජීවත් වෙන්න. ඉතින් විවිධාකාර ක්‍රම හොයන්න පටන් ගන්න තියෙනවා. මොකද මේ මරණය වළක්වා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා ඉපදුනා නම් මරණයත් අනිවාර්යයෙන්ම තියෙනවා. මේක වළක්විය හැකි දෙයක් නෙමෙයි. ඊළඟට අපි අවසාන වශයෙන් එදා සාකච්ඡා කළා දුන් ස්වාමීන් වහන්සේ මේ කාරණාව විශේෂයෙන්ම විඤ්ඤාණ නාම රූප අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය දියසුලියක උපමාකින් පෙන්ලා දෙනවා. එතෙන්දී දියසුලියක් හැදෙන හැටි එහෙම විස්තර කළා. ඒ කියන්නේ එක්තරාන්දමකින් අපි සාමාන්‍යයෙන් ගලක මේ ගඟක තියෙන ගැලීමට ප්‍රතිවිරුද්ධව ගමන් කරන්න එක්තරාන්දමක දියවලක් සකස් වීම නිසා යම් යම් හේතුන් නිසා සකස් වීම නිසා ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන්න පටන් ගත්තාම අර ප්‍රධාන ප්‍රවාහයේ තියෙන ඒ ගලණයත් එක්ක ඒ ප්‍රධාන ප්‍රවාහයත් එක්ක කැටිලා නැත්නම් ඒකත් එක්ක මිශ්‍ර වෙන්න ගිහිල්ලා අන්තිමට ඉදිරියට යන්න බැරුව අන්තිමට පාතාලයක් වශයෙන් ඔන්න යටට ගමන් කරනවා. යටට ගමන් කරන්නේ කරානම වලල්ල කරේ කරකි වට වලල්ලක කරේ කරකි. ඒ වගේමයි යටටයි ගමන් කරන දැන් නිකන් ඇතුලේ අඩු පීඩන තත්ත්වයක් ඇති වෙලා ඔන්න ඇතුලට ඇද ගන්නා ස්වභාවයක් එනවා. එතකොට මේ දියසුලියක් කියලා එතකොට ඒ දියසුලියේ ස්වභාවය තමයි එකක් තමා වටේ කරගෙනවා. ඊට අමතරව මේ වටපිට තියෙන දේවල් Taman වෙතට ඇද ගන්න ස්වභාවයක් තියෙනවා. එතකොට ඒකම කටුකුරුන් සාන්නාසය පෙන්නනවා මේක හරියට මේ විඥානයත් නාම රූපයත් අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය වගේ. එතකොට විඥානයේ නාම රූපයට උදව් කරනවා, නාම රූපේ විඥානයට උදව් කරනවා. මේක නිකන් චක්‍රයක් වශයෙන් මේ කටයුතු සිද්ධ වෙනවා නැත්නම් ඉදිරිපත් වෙනවා. ඉදප්පච්චේතාවය කියලා ස්වාමීන් වහන්සේ අර පරිසම්පාදයේ මෙතන තියෙන බව සඳහන් කරනවා. මේ දෙක මේ විදිහට ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වෙන්න මෙතනින් ඇති වෙන මේ හරිනේ අර දියසුලියේ අවපීඩන තත්ත්වයක් තියෙනවා වගේ මෙතනත් තියෙනවා වුණත්ය අන්න අපි තණ්හාවෙන් අන්න අපි අපි තුලටත් පුළුවන් තරම් මගේ මගේ කියලාගෙන අපි සතු කරගන්න පුළුවන් තරම් උත්සාහත් වෙනවා අන්න තණ්හාව ක්‍රියාත්මක වෙනවා අපි විවිධාකාර දේවල් අපි සතු කරගෙන ලං කරගෙන කැමති කැමති දේවල් ලං කරගෙන ඔන්න අපි සංසාරේ ගමන් කරනවා ඒ නිසා ස්වාමීන් වහන්සේ මීට කලින් මතක් කරනවා මේ තණ්හාවෙන් තමයි යම්සි කෙනෙක් මේ සංසාර ගමන යන්නේ නැත්නම් තණ්හාව දෙවන්න කරගෙන යන්නේ ඒකට මෙතන තියෙන අතර වශයෙන්ම අවිද්‍යාව ගේම ගමනක්. ඉතින් මේ වගේ කරුණු අපි ගිය සාකච්ඡාවේදී සාකච්ඡාවේදී ඉදිරිපත් කරගත්තා. ඉතින් අපි නතර කරගත්තා බොහොම වටිනා ගාතාවක් තියෙන තැනකින්. ඉතින් මම අද දිනේදී ධර්ම සාකච්ඡාව ඒ 37 වෙනි පිටුවේ තියෙන ඒ ගාථා පාඨය ඉදිරිපත් කරමින් පටන් ගන්න කියලා ධම්මසුබද්ද ස්වාමීන් වහන්සේට ආර්දනා කරනවා.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 යේනේනෙහි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. මේ මඤ්ඤති කියන වචනයත් එක්තරා විදිහක ගැඹුරක් ඇති වචනයක්. කෙටියෙන් සඳහන් කළොත් මඤ්ඤණාව කියන්නේ තෘෂ්ණා, මාන, දෘෂ්ටි වශයෙන් යම් යම් දේවල් පිළිබඳ ප්‍රකල්පණය කිරීම, සිතීම. සංහා මාන දිට්ඨි වශයෙන් යම් කිසි දෙයක් ගැන හිතනකොට ඒකට මඤ්ඤණා කියලා කියනවා. යේනේනෙහි මඤ්ඤති. යම් යම් දෙයක් මුල් කරගෙන යම් යම් දෙයක් වස්තු කරගෙන මඤ්ඤණාවල් පවත්වනවා නම් සංහා මාන දිට්ඨි වශයෙන් කෙනෙක් හිතනවා නම් ඒ සිටිවිල්ලත් එක්කම තතෝ තං හෝති අඤ්ඤතා. මොකද වෙන්නේ? ඒකෙන් අඤ්ඤතා භාවයකට මුලක් අඤ්ඤතා භාවයට මුලක් පෑදෙනවා. අර උපතත් එක්ක මරණය වගේ. අන්න ඒක නිසා මේ මඤ්ඤණාව නිසාම අඤ්ඤතා භාවයට හැරෙන්න හේතුවක් ඇති වුණා. ඒක වෙනස් වීමට පටන් ගත්තා. යමක් මේට වඩා වෙනස් වෙන්න පටන් ගන්නවා නම් ඒක මෙයක් වෙන්න ඕනි. ඒක මෙයක් වෙන්නේ ඒකට අවධානය යොමු වෙලා සංහාමාන විච වශයෙන් මේක මුළු මහත් ලෝකයෙන් වෙන් කරගෙන එකක් හැටියට අල්ලගත්තාමයි. ඔන්නෝග තමයි අර කියන්නේ යම් යම් කිලෝකස්මින් උපාදීයන්ති තේනේම මාරෝ අන්නේති ජන්තුම් කියලා. ලෝකයා යම් යම් දෙයක් උපාදාන වශයෙන් අල්ල ගන්නවා නම් ඒ එකම මායයක් පිටිපස්සෙන් එනවා කියලා. හොඳයි. එතකොට මෙතන මේ සාමින්හා සිද්ධිපත් කරන කරගන්නවා මේ උදාන පාළියේ එන පාඨයක්. උදාන පාළියේ ලෝක සූත්‍රය කියලා නැත්නම් ලෝකාව ලෝකන සූත්‍රය කියලා සූත්‍රයක් මේ හමු වෙනවා. ඒකදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සු ගැන තත්වයෙන් ගැන එක්තරාන්දමක විමසීමක් කරලා බුදු නුවණින් දැකලා බුදුරජාණන් වහන්සේ කියනවා අයන් ලෝකෝ සන්තාප ජාතෝ මේ ලෝකයා එතකොට මේ බොහොම සන්තාපයටපත් වෙලා ඉන්නේ සිත් ඇවුලටපත් වෙලා ඉන්නේ අස්ස පරේතෝ ස්පර්ශයට ගැති වෙලා ඉන්නේ ස්පර්ශයම අල්ලගෙන ස්පර්ශයට වහල් වෙලා ගැති වෙලා ඉන්නේ රෝගං වදති අත්තතෝ දැන් මේ අපි මම මම කියාගෙන නැත්නම් ආත්මයක් කියාගෙන කෙනෙක් කුජලයක් කියාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ කියන මේ රෝගයකට දැන් එක පැත්තකින් අපිට මේක සරලව තේරුම් ගන්න පුළුවන් මේ සම්මුති මට්ටමින් අපේ මේ කයට අනේක ප්‍රකාර වූ ලෙඩ රෝග වැළඳෙනවා. අපි මේ ලෙඩ රෝග වැළඳෙන කයට තමයි මම කියන්නේ. මගේ කියන්නේ. ඒ වගේමයි ඉතින් හිතේ අප්‍රමාණ ලෙඩ හැදෙනවා. එක එක කාලෙට එක එක ලෙඩ තියෙනවා වයසේ හැටියට. ඉතින් මේ ලෙඩ හැදෙන හිතට තමයි අපි ඒකට මම කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ඒකට අපි මේ වගේ හරලව හිතාගත්තත් මේ බඳු මේ ලෙඩ හැදෙන ස්වභාවයකට තමයි අපි මේ මමෙක් කියාගෙන ආත්මයක් කියාගෙන පුද්ගලෙක් කියාගෙන යන්නේ. යන යන හිමඤ්ඤති තතෝ සංහෝති අඤ්ඤතා. ඉතින් මේ විදිහට කොහේ හරි මේ මඤ්ඤණාවන් ක්‍රියාත්මක වෙනවා නම් තණ්හා මුල් කරගෙන, මාන්න මුල් කරගෙන, ditthිය මුල් කරගෙන මේ වගේ සිතුවිලි ධාරාවන් ක්‍රියාත්මක වෙනවා නම් අපි මමත්වයෙන් හිත හිතා ඉන්නවා නම් ඒ හිතයම් හිතන්න පටන් ගත්ත මොහොතේම ඒක වෙනස් ස්වභාවයක් බවට පත් වෙනවා. අපි මොකක් හරි රූපයක් අල්ලගෙන ඒක හොඳයි කියලා අල්ලගත්තා නම් ඒ රූපය ඒ අපේ හිතේ ඇති කරගත්ත සටහන ඒ සටහන හැටියෙන් නවතින්නේ නැහැ. ඒක නිරන්තරයෙන් වෙනස් වෙනවා. මොකද අපි අල්ලගත්ත දේ අපි ඒ මොහොතේ කැමති වුණාට එයාගේ තියෙන චරිත ලක්ෂණ වලට නැත්නම් ඒ දෙයක තියෙන යම්සි මේ ලක්ෂණ ආදියට අපේ හිත ඇලුණාට ඒ ලක්ෂණ මේ දීර්ඝකාලීනව සදාකාලිකව පවතින දේවල් නෙමෙයි. මොකද මේ ලෝකේ සදාකාලිකව පවතින දේවල් කිසි දෙයක් නැහැ. හැම දෙයක්ම මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් අපි අපේ යට තියෙන අවිද්‍යාව නිසා අපි යමක් අල්ලගන්නවා මේක ලක්ෂණයි මේක සුබයි මේක හොඳයි කියලා. නමුත් අර තියෙන අනිත්‍යතා මූල ධර්මයට යටත් වීම නිසා ඒ හැම දෙයක්ම ඔන්න වෙනස් වෙගෙන යනවා. ඉතින් අපිට ඔන්න වෙනස් වෙනකොට අර අපේ අල්ලගත්තු ස්වභාවය ඔන්න දුර වෙලා යනවා. අපි අල්ලා අල්ලගත්ත ලක්ෂණයි කියලා ඔන්න ලක්ෂණ දැන් නැකිලා යනවා. ලක්ෂණ නැකිලා යනකොට අනේ අපි අර අල්ලගත්ත දේ. ඒ අල්ලගත්ත දේට දැන් අත්වෙන ඉරණම. නැත්තම් ඒකේ තියෙන ආදීනව දැකලා ඔන්න අපි දුකටපත් වෙනවා. ඉතින් මේ වගේ ස්වභාවයක් තියෙනවා. අපි අල්ලගත්ත තැන අන්න මායя ඉන්නවා කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. යම් යම් හි ලෝකේ උප ලෝකස්මින් උපාදීයන්ති තේනේව මාරෝ අන්වේති ජන්තුන් කියලා. මේ මේ කාරණාව වෙනවා මේ පාරායන වගේ භද්‍රාවුද පුච්චා කියලා නැත්නම් භද්‍රාවුද කියන මානවකෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහුවාම තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහේ හරි අපි මේ දෙයක් අල්ලගත්තා නම් කොහේ හරි අපි දෙයක් උපාදාන කරා නම් අන්නේ අල්ලගත්ත දැන ඔන්න මායя ඉන්නවා. ඒ නැත්නම් අපි අල්ලගත්තාම මායя ඇවිල්ලා අපිව මැඩපවත්. අපිව එයාගේ වසඟයට ගන්නවා. එයා අපිව වහල් කරගන්නවා අපි කොහේ හරි අල්ලගත්තා නම්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පුළුවන් තරම් අපිට උගන්වන්නේ මේ භාවනා ක්‍රම හරහා කොහොමද දේවල් අල්ලගන්නේ නැතු වෙන්නේ. කොහොමද දේවල් උපාදාන කරගන්නේ නැතු වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම විපස්සනාවේදී මේ ඔය පංච උපාදානස්කන්ධය මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ මෙනෙහි කරන්න කියන්නේ අපේ හිත ගිහින් අල්ලනවා අල්ලපු තැනදී යන උපාදාන කරපු තැනදීම අන්න හිත බේර ගන්න. උපාදාන කරපු වෙලාවෙදීම අන්න තේරුම් ගනිමින් හිත නිදහස් කරගන්න. මොකද අල්ලගත්තා නම් එතනට මායයක් හේතු වෙනවා ඇවිල්ලා. අල්ලගත්තා නම් අපි ඔන්න මායයාගේ වසඟයට යනවා, මායයට යටත් වෙනවා, මායයට යටත් වෙනවා. ඒ නිසා අපි බුදුරජාන් වහන්සේ අපිව මායයෙන් බේර ගැනීම සඳහා උපක්‍රම දේශනා කරලා තියෙනවා. එතකොට මේ මොකක් හරි වස්තු කරගෙන මොකක් හරි දේවල් මුල් කරගෙන තණ්හා මාන දිට්ඨි වශයෙන් කෙනෙක් හිතනවා නම් ඒ සිතිල්ලත් එක්කම තතෝ තණ්හෝති අඤ්ඤතා. මොකද වෙන්නේ? ඒකත් අඤ්ඤ අඤ්ඤතා භාවයකට මුලක් පෑදෙනවා කියලා අන්න කටයුතු සංසාරවසේ සඳහන් කරනවා. හොඳයි අපි තව ටිකක් ඉස්සරහට යමු. මුලින් සඳහන් කළ ගාථාවේ ඉතිරි හරියේ තේරුම බලමු. බුදු පියාණන් වහන්සේ මේ ලෝකයා ගැන සංවේගයෙන් මෙන්න ඇති මේ ප්‍රකාශය කරන්න ඇත්තේ. අඤ්ඤතා භාවි භවසත්ත්වෝ ලෝකෝ භවපරේතෝ මේ අඤ්ඤතා භාව කියන වෙනස් වීම ස්වභාවයේ කොට ඇති භව සත්ව ලෝකෝ භවෙහිම ඇරුණා වූ ලෝකයා භව පරේතෝ භවයටම ගැති වූ භව මේවා විහිඳන්ති භවය ගැනම සතුරු වෙනවා ඊළඟට ප්‍රකාශ කරනවා ඒකේ ප්‍රතිඵලය යදහමි නන්දති තම් භයං යමක් පිළිබඳව සතුරු වෙනවා නම් ඒ කියන්නේ බලය පිළිබඳවයි සතුට දක්වන්නේ. සංභයං. ඒක එය අන්තරාය. ඒ භය යස්ස භායති තන් දුක්ඛං. යමකටද බිය වෙන්නේ ඒ දුක. මොකටද බිය වෙන්නේ? අර භවය කියලා අල්ලගෙන ඉන්න එක වෙනස් වීමටයි. එතකොට වෙනස් වීම තමයි දුක. අල්ලගෙන ඉන්න එක බයට හේතුවක්. යම් කෙනෙක් තමාගේ සාක්කුවන ගණි පුරවාගෙන යනවා නම් ඒ පුද්ගලයා බොහොම බයකින් කොළඹගේ නගරයට යන්නේ. මක් නිසාද? Taman ළඟ තියෙන වටිනා දේ පිළිබඳව ඇති උපාදානය නිසා. අන්න ඒ වගේ භවය තමයි භයට හේතුව. මේ භවය පිළිබඳ ඇල්ම ඇති කර ගැනීම යදබිනන්දති තම් භයං යස්ස භායති තම් දුක්ඛං. බියවන්නේ අලුම් කරන ඒවා වෙනස් වෙයි කියලා. ඒ නිසා එයම ඒකම දුක. අන්න ඒ නිසාම භව විපහානාය කෝපනිදං භ්‍රමචාරියං උස්සති. ඒ භවයෙන් මිදීමට භවය ප්‍රහීන කිරීම සඳහා භ්‍රමචාරියෙහි හැසිරෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා. මෙතනොත් අපිට පෙනෙනවා භවය අඤ්‍යතා භාවයම ස්වභාවයේ කොට ඇති බව. මෙන්න මේ ධර්මතාවයේ දැකීම තමයි ඉදප්පච්චේතාවේ මූලිකම අදහස. ධර්ම චක්ෂුෂය පහළ වුණා කියලා කියන්නේ මේ ලෝකයේ පැවැත්ම පිළිබඳව මේ తත්වය අවබෝධ වීම. නමුත් මේකට විසඳුමක් එකමයි මේ ධර්ම චක්ෂුෂය පහළ වෙන්නේ. යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. මේ සමුදේ පක්ෂය අනුව කල්පනා කරලා බලනකොට තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් අල්ලාගත්තාම තමයි මේ දියසුලිය හැදෙන්නේ. මේ දියසුනේ හැදුනට පස්සේ තමයි අර විදිහට තණ්හා උපාදාන ආදී වශයෙන් ලෝකේ තිබෙන තාක් අපට තිබෙන තාක් දේ ඇදගැනීමේ ආදී ක්‍රියාවලියක් හටගෙන ඉන්නේ. නමුත් මේකේ නිරෝධයකුත් තියෙනවා. මේක නවත්වන්න පුළුවන් දෙයක්. මක් නිසාද? මේක හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වුණ දෙයක් නිසා. දෙකක් මුල් වෙලා ඇති වුණ ක්‍රියාවලියක් නිසා. එතන වසවත්තන ස්වභාවයක් නැති නිසා. තවත් එතකොට ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ අපිට උගන්වලා දෙනවා නැත්නම් පැහැදිලි කරලා දෙනවා අර බුදුරජාණන් වහන්සේ ලෝක සූත්‍රයේදී කියන ඒ උදාන පාළියේ පෙන්වන ඒ කතාව සම්බන්ධයෙන්ම අඤ්‍යතා භාවී භව සත්ත්ව ලෝකෝ භව පරේතු භව මේවා අභිනන්දති. එතකොට මේ නිරන්තරයෙන්ම අන්‍ය ස්වභාවයක් බවට පත් වෙන. මේ ඉඳලා අනිත් ත්‍ත්වයකට පත් වෙන මේ ලෝකයම ඒකටම ඇලිලයි මේ සත්ත්ව ජීවත් වෙන්නේ. ඒ නිසාම අය සත්ත්ව කියන වචනේ අදහසක් තියෙන්නේ මේ ඇලිච්ච ස්වභාවය ගැන සඳහන් කරන්න, නිරූපණය කරන්න. ඒ වගේමයි භව පරේත මේ භවයට ගැති වෙලයි කටයුතු කරන්නේ නැත්නම් ඒකට යටත් වෙලයි කටයුතු කරන්නේ ඒ භවයෙන්ම සතුට වෙනවා. ඒ තමන්පත් වෙන්න උත්සාහත් වෙන දේ මතම අපි යටි යටි ඒකෙන්ම සතුට වෙනවා. ඒකම අභිනන්දනය කරනවා. යද බිනන්දි සම්බයම්. හැබැයි දැන් මේ අපි අභිනන්දනය කරන දේ, අපි හොඳයි කියලා අල්ලන දේ හැමතිස්සෙම මේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නිසා ඔන්න ඒක අනිත් ස්වභාවයක් බවට පත් වෙනවා. හැබැයි අපේ හිත කැමති නෑ මේ අනිත් ස්වභාවයෙන් බවට පත් වෙන. අපි අර අල්ලගත්තු ස්වභාවය, අපි හොඳයි කියලා ගත්ත ස්වභාවය. සුභයි කියලා ගත తත්වය වෙනස් ස්වභාවයටපත් වීම ගැන අපේ හිත කැමති නැහැ. ඉතින් ඒක වෙනස් වෙයි දෝ කියලා ඔන්න අපේ හිතක් බය හිතේ බයක් ඇති වෙනවා. ඉතින් අපි යම් දෙයක් අල්ලගත්තා නම් යම්සි දෙයක් හොඳයි කියලා ඒ ගැන සතුටු වුණා නම් මේත් එක්කම යට බයකුත් තියෙනවා. අනේ මේ හොඳයි කියලා අල්ලගත්ත දේ. සුභයි කියලා අල්ලගත්ත දේ මේ හොඳ කොයි වෙලාවෙ හරි නැති වෙයි. මේ ලස්සන කොයි වෙලාවෙ හරි නැති වෙයි. මේ සුභ ස්වභාවය කොයි වෙලාවෙ හරි නැති වෙයිද කියලා අන්න යට බයකුත් ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන යස්ස භායති තන් දුක්ඛම්. ඉතින් යම් දෙයක් නිසා මේ විදිහට බයක් ඇති වෙනවා. වෙනවා නම් එතන තියෙන්නේ අත්වශයෙන්ම සැපක් නෙමෙයි එතන තියෙන්නේ දුකක්. මොකද අපි බලාපොරොත්තුනේ සැපක් මේ හොඳයි හොඳයි කියලා අල්ලගෙන නමුත් ඒ හොඳ දේ වෙනස් ආකාරයකට වෙනස් වීම වෙනත් පැත්තකට වෙනස් වීම නිසා අන්‍ය ස්වභාවයකටපත් වීම නිසා අපේ හිතේ බයක් ඇති වෙනවා. ඒකපත් වෙයි දෝ කියලාත් ඔන්න බයක් ඇති වෙනවා. අවිනිශ්චිත භාවයක් හිතේ හටගන්නවා. ඒ හරහම ඔන්න බයක් ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ යම් දෙයකට බය වෙනවා නම් අන්න එතන තියෙන දුකක්. එතකොට මේ බව විපහානා විපහානායකෝ පණිදම් බ්‍රහ්මචර්යයන් විසති. මේ මෙබඳු මේ බයක් මේ බව තව තත්ත්වයක්. මොහොතක් පාසා වෙනස් වෙන මේ භව තත්ත්වය ප්‍රහාණය කිරීම පිණිස තමයි ඒතකොට බ්‍රහ්මචර්යයක් වාසය කරන්න කියලා මතක් කරලා දෙනවා. එතකොට මේ වෙනස් වීමෙන් තමයි දුක අල්ලගෙන ඉන්න එකට ඒ වෙනස් වෙන දෙයක් අපි අල්ලගත්තා නම් එතනම බියක් හටගන්නවා. ඒකට භව විපහානාය කෝ පණිදම් බ්‍රහ්මචර්යයන් උච්ච උස්සති ඒ භවයෙන් මිදීමට භවය ප්‍රහීන කිරීම සඳහා Brahmacharya හැසිරෙනවා. ඒකට මේ අපිටම කෙනෙක් භවනාවක් කරගෙන යනකොට අපිටම එයා ආනාපාන සතියෙන් ඔන්න හිතේ එකඟතාවයක් හදාගෙන අපිටම එයා මේ කායික වශයෙන් දැනෙන පුංචි වේදනාවක් නිරීක්ෂණය කරනවා. අපිටම වේදනානුපස්සනාවක නිරත වෙනවා. ඒත් වේදනානුපස්සනාවක නිරත වෙනකොට මේ විදිහට අපිට ඇතම් වෙලාවට හොඳට හිත එකඟ වෙලා අන්නේ වෙන වෙනත් ලෝකේ තියෙන අනිත් සියලු දේ අමතක වෙලා නැත්නම් ඒවැයෙන් ඒවැය ග්‍රහණයෙන් හිත මිදිලා හොඳට ඔන්න හිත එකඟ වෙන්න පටන් ගන්නවා අරමුණත් එක්ක හොඳට මුහුණට මුහුණලා ඉන්න අවස්ථාව සැලසෙනවා ඉතින් මේකත් හැමතිස්සෙම වෙන දෙයක් නෙමෙයි මේ ඇතැම් වෙලාවක මේ බඳු හොඳ ඉන්ද්‍රිය සමබරතාවයක් ඇවිල්ලා ඔන්න අරමුණත් එක්ක හොඳට මුහුණට මුහුණලා ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා අර මෙහෙම ඉන්න ඉන්න මේ අරමුණේ තියෙන ඇතීම් නැතිවීම ස්වභාවය නැත්නම් අරමුණ අපේ අස්පනා පිටම එයාට කැමති විදිහට හැසිරෙන ස්වභාවය වෙන තේරෙන ගන්නවා. අර ස්වාමීන් වහන්සේ මතක් කරනවා වගේ මෙතන අර වසවත්තන ස්වභාවයක් නැති බව තේරෙනවා. දැන් අපි හිතන්නේ මේ අපේ අත්දැකීම් අපිට ලැබෙන දේවල් සියල්ල අපිට ඕන විදිහට හසුරවන්න පුළුවන් කියලා. මම තමයි කෙරුම්කාරය මම තමයි ලොක්කා මගේ මගේ පාලනය යටතේ තමයි මේ ඔක්කොම තියෙන්නේ කියලා අපි හිතන්නේ. නමුත් ඔන්න කෙනෙක් භාවනාවකදී එකඟ කරගත්ත මනසකින් සමාධිමත් හිතකින් මේ දේවල් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න තේරෙනවා මේ කිසිම දෙයක මට පාලනයක් නැහැ. මගේ වසඟේ මේ දේවල් පවතින්නේ නැහැ. ඒවා ඔන්න ඇති වෙලා නැති වෙලා යනවා ඒවටම අදාළ න්‍යාය පත්‍රයකට අනුව. කොයි වෙලාවද ඒවා ඇති වෙන්නේ කොයි වෙලාවද ඒවා නැති වෙන්නේ කියලා අපිට කිසිම පාලනයක් නැහැ. ඒතර ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඒවට අදාළ හේතුන් නිසා. ඒ හේතුනුත් ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් යමක් බොහෝම අවිනිශ්චිත බොහෝම අනිත්‍ය ස්වභාවයට ලක් වෙන හේතුන් නිසා ඇති වෙනවා නම් ඒ හේතුන් නිසා හටගත්ත ඒ ප්‍රතිඵලයක් නැත්නම් ඒ ඵලයක් අනිවාර්යෙන් අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා වෙනස් වෙන ස්වභාවයටපත් වෙනවා මොකද ඒවා රඳාපවතින්නේ ඊටාම අවිනිශ්චිත ඊටාම වෙනස් වීමට භාජනය වෙන හේතුන් නිසා එතකොට මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට කෙනෙක් මේ ස්වභාවය පුළුවන් තරම් ඔන්න විපස්සනා භාවනාවකදී බොහොම පැහැදිලි මනසකින් බොහොම සැහැල්ලු මනසකින් ඒ වගේම ටිකක් විමසිලිමත්ව හිත එකඟ කරගෙන අතුරත කතාව නතර කරගෙන ඔන්න නිරීක්ෂණය කරනවා. හොඳින් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න. නැවත නැවත බලන්න බලන්න. දවසක් දෙකක් නෙමෙයි මාසයක් සමහරක් නේ සමහරට අවුරුදු ගණන් වෙන්නත් පුළුවන්. මේ දේ උගන්වන්න උගන්වන්න හිතට අන්න හිතට මේ දේ තේරෙන්න ගන්නවා. එයාට තේරෙන එයා තේරුම් ගන්නවා අපේ ටික ටික අවිද්‍යාව ප්‍රහාණය වෙලා විද්‍යාව ඇතිවීමත් එක්ක අපි තුළ ප්‍රඥාවක් වර්ධනය වීමත් එක්ක අන්න කෙනෙක් තේරුම් ගන්න මේ ඇති වෙන තාක් යම් දෙයක් තියෙනවා නම් ඔන්න මේ දේවල් නැති වෙනවා. උපා මේ ඒක අර යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා අන්න කෙනෙක් ඒ තනත්තා තුළ ධර්ම චක්ෂුස පහළ වීමක් නැත්නම් ප්‍රථම වතාවට නිවන සාක්ෂාත් කිරීමක් දක්වා මේ මේ தත්ත්වය වර්ධනය වෙන්නේ මේ තරම් දුරට මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන මේ අනිත්‍ය ස්වභාවය දුක් ස්වභාවය තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි ස්වභාවය. ඒවා ඇතුලේ සාරයක් ආත්මයක් ගන්න බැරි ස්වභාවය වැටහීම හරහා. ඒකට මේ කාරණා අපි ඊටාම සුළුවෙන් මම නැත්තම් අපි බොහොම සරලව පටන් ගත්තට ඒ මේ සමාධිමත් හිතකින් ඒ සරල හිතකින් අපිව ගැඹුරට ගැඹුරට ගැඹුරට හොඳට මේ ධර්මයේ තියෙන යථාර්ථය පෙන්눔 කිරීම දක්වා බැහැගෙන යනවා. ඒ යථාර්ථය දක්වා අපිව යොමු කරනවා. හොඳට හිත ගැඹුරට බස්සනවා. ඒ හොඳින් ගැඹුරට හිත ඒ බැසගත් ස්වභාවයකදී. හොඳින් ගැඹුරට හිත ඒ දේවල් නිරීක්ෂණය කරන ස්වභාවයදී තමයි අන්න එක පාටම අර මේ සෝවාන් ආර්ය මාර්ගයටපත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල සඳහන් කරන්නේ මෙන්න මේ පාඩයෙන්. කෙනෙක් තුළ සෝවාන් මාර්ග ඥානයටපත් වීමක් එහෙම නැත්නම් මේ ධම්ම චක්ෂුෂ පහළවීමක් එහෙමත් නැත්නම් මේ හේතු හේතුඵල ධහම තේරුම් යාමක්. මොකද තේරුම් ගන්න තියෙන්නේ යම්කිනි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං. යම්තාක් දෙයක් මේ කිසියම් හෝ දෙයක් මේ සමුදය ස්වභාව කරගෙන ඇති වෙන ස්වභාවයේ ස්වභාවයෙන් යුක්ත නම් ඒ සියලුම දේවල් නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා අන්න කෙනෙකුට වැටහෙනවා. ඒක අතකින් මේ දේවල් අපිට මේ භෞතික ලෝකයේ සලකද්දී ඉතින් අපිට සාමාන්‍ය කෙනෙකුට නම් මේ දේවල් තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ බඳුනේ සම්මුති දේවල් අරමුණු කරලා හටගන්න ප්‍රඥාවක් නෙමෙයි. ඊටාම සමාධිමත් හිතක් සංකල්ප වලින් බැහැර වෙලා සංකීර්ණතාව වලින් බැහැර වෙලා බොහොම සරලව ගැඹුරට ගිහිල්ලා හොඳ එකඟතාවයක් ඇති වෙච්ච අවස්ථාවක තමයි මෙබඳු ස්වභාවයක් ඇති වෙනවා කියලා අපිට ධර්මානුකූලව තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. එතකොට මෙබඳු ප්‍රඥාවක් ඇති වුණා නම් ඒකම ඔය සමහර තැන්වලදී සඳහන් කරන උද්‍යත්ත ගාමිනී පඤ්ඤා අරියා නිබ්බේධිකා කියලා මේ සෝවාන් මාර්ග ඥාණයටම තවත් අර්ථකථනයක් දීලා තිනවා. ඒ කියන්නේ උදයත්ත ගාමිනී පඤ්ඤා. කියන්නේ මේ උදය වය හොඳින් දැනගත්තා වූ ප්‍රඥාවක්. ඇතීම් නැතිම් ස්වභාවය හොඳින් දැනගත්තා වූ ප්‍රඥාවක්. ඒකම තමයි මේ බුදුරජාණන් වහන්සේ මෙතනින් කියන්නේ යම් කිසි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා. යම් කිසි දෙයක් හටගන්නා ස්වභාවයෙන් යුක්ත නම් සමුදය ස්වභාවයකින් ඇති වෙන ස්වභාවයෙන් යුක්ත නම් අන්න ඒ සියලුම දේ නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. කියලා අන්න එයාට තේරෙන්න ගන්නවා. එතකොට ඒක තේරීම තේරීම හරහා තමයි යන්න කෙනෙක් මේ භවය එක්තරා අන්දමකින් ඡය වීමක් නැත්නම් මොහොතකට හෝ නතර වීමක් භවයේ නිරෝධ නිරුද්ධ වීමක් අන්න සිද්ධ වෙලා මාර්ග ඥානයටපත් වෙනවා කියන එකට අපිට තේරුම් ගන්න තියෙනවා. එතකොට හරි අපි තව ටිකක් ඉස්සරහට. ඔන්නෝග තමයි හැම එකකට හැම එකටම අපි මුලදී සඳහන් කළේ අනිත්‍යං සංකතං පටිච්චසමුප්පන්නං කියලා. මේ පදවලින් අපිට තේරෙනවා මේ ජාති ජරා මරණ අංග 12ම අවිද්‍යාව දක්වාම මේ හැම එකක්ම පටිච්ච සමුප්පන්න ධර්ම. ඒ කියන්නේ මේවා හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇතිවන දේවල්. නිත්‍ය දේවල් නෙමෙයි. අනිත්‍යම් මේවා නිකන් සකස් කරගත්තු දේවල්. සංකතම්. මේ සංකතම් කියන එක නොයෙකුත් ආකාරයෙන් විග්‍රහ කරනවා. කෙටිම අදහස සකස් කරගත්තු, වාස්තු කරගත්තු දේවල්. චේතනා වශයෙන් හිතාගත්තු දේවල්. පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වුණා. කය ධම්ම. ඒක නිසා මේවා ෂය වෙන්නත් පුළුවන්. කය ධම්ම. ගෙවි යන්නත් පුළුවන්. මරණේ මරණ පාට නැකිලා යන්නත් පුළුවන්. විරාග ධම්ම. මේවා නැකිලා යන්න පුළුවන්. ජරාවේ ජරා පාට නැකිලා යන්නත් පුළුවන්. ওই විදිහට ওই විදිහේ තත්ත්වයක් තිබෙනවා. අන්න ඒක තමයි අපි කිව්වේ ප්‍රඥප්ති ආදියට මේවායේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා. මේවයි මැකී යන ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තේරුම් ගන්නවා සමුදය නිරෝධ කියන ධර්මතාව දුටුව පුද්ගලයා. දැන් එතකොට මෙතෙක් අපි ප්‍රකාශ කළේ සාමාන්‍ය ලෝකයා ගැන කල්පනා කරනකොට මේ සංසාරයේ වටයක් වගේය, වියසුලියක් වගේය කියලා. ඔව්. තවත් ස්වාමීන් වහන්සේ විස්තර කරනවා මේ අනිච්චං සංකතං පටිච්චසමුප්පන්නං කියලා. ඒ කියන්නේ මේ අපි දැන් ස්වාමීන් වහන්සේ මතක් කළා අර කලිනුත් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු ඒ පච්චේ පටිච්ච පච්චේ සමුප්පන්න කියන සූත්‍රයකදී බුදුරජාන් වහන්සේ මොකද්ද මේ පටිසමුපාදය කියලා ඒ න්‍යාය ඉදිරිපත් කරනවා නැත්නම් ධර්මතාවය ඉදිරිපත් කරනවා මොනවාද පටිසමුප්පන්න ධර්ම කියලා ඊට පස්සේ අපිට කියලා දෙනවා අවිජ්ජා සංඛාරය ඒ විදිහට මේ ප්‍රත්‍ය ටිකක් ඉදිරිපත් කරනවා ඒ හැම ප්‍රත්‍යයක්ම මේ අනිච්චං සංකතං පටිසමුප්පන්නං ඊළඟට කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා අන්න ඒවට විශේෂ ලක්ෂණ කීපයක් හඳුන්ලා දෙනවා නැත්නම් විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා කියලා මතක් කරනවා එතකොට ජාතියට ජරා මරණයට ඊළඟට භවයට උපාදානයට තණ්හාවට, වේදනාවට මේ ආදි වශයෙන් මේ තියෙන සියලුම අංගයන් මෙන්න මේ ලක්ෂණ වලින් යුක්තයි. මොකද ඒවා පටිච්චසමුප්පන්න ධර්මයන්. ඒ පටිච්චසමුප්පන්න ධර්මයන්ට මෙන්න මේ ලක්ෂණ රාශියක් වෙනවා. මොනවාද? අනිච්චං. ඒවා අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. මේකේ තියෙන නිරන්තර වෙනස් වීමක් තියෙනවා. ස්ථිර පැවැත්මක් ඒවැ නැහැ. ඊළඟට සංකතං ඒවා මේ හේතුන් නිසා සකස් වෙලායි තියෙන්නේ. ඒ කියන්නේ ඒවැ මූල ස්වභාවය වෙනස් ආකාරයකට සකස් වෙලායි තියෙන්නේ. ඊළඟට පටිච්චසමුප්පන්නං ඒක හේතුන් නිසා හටගත්තා. තවත් දෙයක් නිසා හටගත්. තවත් දේවල් මත යැපෙන ස්වභාවයක් ඒ තුළ තියෙනවා. කියන්නේ ඒවට බෑ සොයන් ජාත වෙන්න. තමා විසින් තමාම ඇති කරගන්න හැකියාවක් ලෝකෙ කිසිම දෙයක නැහැ. ඊළඟට කය ධම්මං, කය ධම්මං කියන්නේ ඒකත් ඡය වෙලා යන ස්වභාවයක් තමයි තියෙන්නේ. වය ධම්මං, වැය වෙලා යන ස්වභාවයක් තියෙන්නේ. නිරෝධ ධම්මං, නිරුද්ධ වෙලා යන ස්වභාවයක්, නැති වෙලා යන ස්වභාවයක් තියෙන්නේ. විරාග ධම්මං ඉතින් මේ වඳුන හැකියාව මේ වඳුන ස්වභාවයක් තියෙනවනම් අන්න අර ඒවා තිබිච්ච ලස්සන නැතිලා යනවා. ඒවා තිබිච්ච ඒ කියන්නේ තිබුණු වර්ණවත් ස්වභාවය ඔන්න අවර්ණ බවට පත් වෙනවා. නැත්නම් අපිට සරලව තේරුම් ගන්න තිබුණා නම් යම් අපි කෙනෙක් කියලා ගත්ත දෙයක් තියෙනවනේ ඒ කෙනාගේ ලක්ෂණ තේලා යනවා. අපි අල්ලගත්ත දේ ඔන්න අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. අපි සුබයි කියලා ගත්ත දේ අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. අර තිබුණ ලක්ෂණ නැකිට නැකිලා යනවා. අ විරාග ධම්මං කියලා. ඒතකොට අන්තිමට අර අපි රාගයෙන් අල්ලගත්ත දේ අන්තිමට විරාගයක් බවට පත් වෙන්නේ. මොකද දැන් රාග කරන්න විදිහක් නැහැ, ඇලෙන්න විදිහක් නැහැ. අර අපි හොඳයි කියලා අල්ලගත්ත දේ දැන් දැන් තියෙන වෙනස් ස්වභාවයකටපත් වෙනවා. විරාග ධම්මං, නිරෝධ ධම්මං. ඒත් මේ විදිහට මේ සෑම තියෙන තාක් සියලුම ධර්මතාවයන්ගේ නැත්නම් සංස්කාර ධර්මයන්ගේ මෙබඳු ලක්ෂණ තියෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේමයි දැන් ඔය මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එහෙමත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ කෙනෙක් හිත දිහා බලන් ඉන්නකොටත් හිතේ ඇතිවෙන මේ චිත්ත ස්වභාවයන් පවා බලන්න කියලා ඕලාරිකං සංකතං පටිසෝපන්නං කියලා. ඒ කියන්නේ අර යම්සි උපේක්ෂාවක් එහෙම නැත්නම් සමනය වීමක් රූප සමයක් එහෙම නැත්නම් හිතේ නිදහසක් යම්සේනේ දුකින් හැකියාව තියෙනවා නම් ඊට සමානව නැත්නම් ඊට ඉබඳු තත්ත්වයේ ඉඳලා වෙනත් අවස්ථාවකටපත් වුණාම හිත නැත්නම් වෙනත් අරමුණක් අල්ලපු වෙලාවෙදී උපාදාන කරපු වෙලාවෙදී බුදුරජාණන් වහන්සේ කියන එතන තියෙන්නේ අර කලින් ස්වභාවයට කලින් තිබිච්ච උපේක්ෂාවට සාපේක්ෂව ඒ අලුත් ස්වභාවය හරිම ඕලාරිකයි. මොකද දැන් මේ අරමුණක යටත්පත් වෙලා තියෙන්නේ. දැන් හිතේ තියෙන චංචල වෙන ස්වභාවයක්, රළු ස්වභාවයක්, වෙනස් වෙන ස්වභාවයක්. මොකද දැන් අරමුණ අරමුණක යටතටපත් වෙලා. එතන තියෙන ඕලාරික ස්වභාවය. ඊළඟට සංකතම් කියන අන්න එතන තියෙන දැන් සකස් කරගත්තු ස්වභාවයක්. හරි අමාරුයි පවත්වන්න. හරිම අමාරු සමබරතාවයක තමයි දැන් තියෙන්නේ. දැන් මෙතන තියෙන සකස් කරගත්තු ස්වභාවය. පටිච්චසමුප්පන්නන් අන්න එතරම් බුදුරජාණන් වහන්සේ මතක් කරන එතන තියෙන මේ හේතුන් නිසා හටගත්තු ස්වභාවය. ඉතින් මේ විදිහට භාවනාව තුළ සෑහෙන්න තැන්වලදී බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදය දැක ගැනීම, මේ න්‍යාය ධර්මය දැක ගැනීම සෑහෙන අවධානය කරලා තියෙනවා. තවත් සාධක සූත්‍රයක් වශයෙන් කියනවා නම් මට තව හම්බුණා උදාහරණයක් වශයෙන් අසුත අසුතවන්ත සූත්‍රය කියලා මේ අභිසමය සංයුත්තේ නැත්නම් නිදාන නිදාන සංයුත්තනිකායේ නිදාන සංයුත්තයට අදාළ මේ අභිසමය සංයුත්ත වෙනවා අසුතවන්ත සූත්‍රය කියලා. මෙතෙන්දී හරිය ලස්සන මේ ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා මේ දැන් මේ යෝගාවචර නිරීක්ෂණය කරමින් ඉන්න වේදනාවන් සම්බන්ධයෙන්. දැන් එයා අත් වශයෙන් කියනවා ඔන්න වේදනාවන පස්සනාවක නිරතලා ඉන්නේ. ඒකට එයාට තේරෙනවා මේ වේදනාවන් ඔන්න සුඛ වේදනාවන් හට ගන්නවා, දුක් වේදනාවන් හට ගන්නවා. නොදුක් නොසුව වේදනාවන් හට ගන්නවා. දැන් කය පුරාම විවිධ තැන්වල මේ වේදනාවන් හට ගන්නවා. දැන් කාලයක් තිස්සේ ආයක නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරන දැන් මේ වේදනාවන් හටගන්නේ හේතුවක් නිසා. කියන අන්‍යයට තේරෙනවා. දැන් මොකද්ද හේතුව? ඒ ඒ ඒ ඒ වේදනාවන් වලට අදාළව ඔන්න තියෙන ස්පර්ශයක්. ඒ ස්පර්ශයක් මුල් කරගෙන තමයි වේදනාවක් හටගන්නේ. උදාහරණයක් වශයෙන් සැප වේදනාවක් මුල් වෙන්න ඔන්න ඊට අනුරූප වෙච්ච යම් යම් ස්පර්ශයන් තියෙනවා. දුක් වේදනාවක් හටගන්න නම් ඊට අනුරූප වෙච්ච යම් ස්පර්ශයන් තියෙනවා. නොදුක් නොසුව වේදනාවක් හටගන්න නම් ඊට අනුරූප වෙච්ච යම් යම් හේතුන් නැත්නම් ස්පර්ශයන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ හරි ලක්ෂණ උපමාවක් දෙනවා. ඉස්සර කාලේ ඔය ගින්නක් ඇති කරගන්න ඕමනා වුණාම නැත්නම් ගින්නර සකස් කරගන්න ඕමනා වුණාම කළා තියෙන්නේ මේ වියලි දර කඩවල් දෙකක් නැත්නම් වී කෝටු දෙකක් එකට ඇතුළන එක තමයි කළා තියෙන්නේ. මොකද ඒක හොඳට ඇතුළන ඇතුළන ඇතුළන හොඳින් රත් වුණාට පස්සේ ඒක ඔය බොහොම මේ සියුම් පුළුංගොඩකට එහෙම නැත්නම් මේ මේ ඉක්මනින් දැල්වෙන තැනකට මේ ලං කරාම අන්න අරක තියෙන ඒ ගිනි පිළිඟුවත් එක්ක අන්න අපිට ගින්දර ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් වශයෙන් දෙනවා මේ ගිනිගාන මේ දඬු දෙක. අරක නිවෙලා හොඳට අතුල්ලලා ඉවරලා ගිනි හට කලින් මේ මේ ආයි පැත්තකට දාලා තිබුණොත් අර හටගත්ත උෂ්ණය ඇති වෙලා යනවා. ඒ හටගත්ත තාපය එතනින් දුර වෙලා යනවා පරිසරයට මුදා හරිනවා. දැන් මේ ගිනිගාන ඒ දී කැලි දෙකේ ඇතිල්ලීම හරහා තමයි අර රස්නේ හටගන්නේ. ඒ වගේ තමයි කියනවා මේ ස්පර්ශයන් නිසා ස්පර්ශ එකිනෙකට ස්පර්ශ වීම නිසා තමයි ඒක මුල් කරගෙන තමයි මේ ස්පර්ශයේ මේ වේදනාව කියන එකත් හටගන්නේ. එතකොට අර දීගාන කණු දෙක ස්පර්ශ කරනකොට ඒ තුලින් රස්නයක් හටගන්නවා වගේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ස්පර්ශය දෙකක් මුල් වීම නිසා ඔන්න සැප වේදනාවක් හටගන්නවා. ඊළඟට තවත් ස්පර්ශ දෙකක් මුල් වීම නිසා ඔන්න තවත් ස්පර්ශයක් මුල් වීම නිසා ඔන්න දුක් වේදනාවක් හටගන්නවා. තවත් ස්පර්ශයක් වුණේම නිසා නොදුක් නොසුව වේදනාවක් හටගන්නවා. ඉතින් මේ කෙනෙක් භාවනාවකදී මේක හොඳින් නිරීක්ෂණය කරමින් නිරීක්ෂණය කරමින් යනවා. බුදුරජාණන් වහන්සේ එතකොට කියනවා මේ යම්ස කෙනෙක් මේ විදිහට මේ ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා කියලා තේරුම් ගත්තනම් අන්න එතනම අර පටිච්චසමුප්පාද න්‍යාය අවබෝධ කරනවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති කියලා අන්න තේරුම් ගන්නවා. අර ලී කැලි දෙක අයින් කරලා තිබ්බට පස්සේ ඈත් කරලා තිබ්බට පස්සේ ප්‍රශ්නේ දුර වෙලා යනවා වගේ. ඒ හටගත්තු තාපය ඡය වෙලා යනවා වගේ. අනේ යම් අවස්ථාවක ස්පර්ශය නිරුද්ධ වුණා නම් ඒ ස්පර්ශය නිසා හටගත්ත වේදනාවත් නිරුද්ධ වෙනවා කියන එක ඊට පස්සේ කෙනෙකුට තේරෙනවා. අන්න එතකොට අර පටිසමුපාද න්‍යායයේම අනිත් පැත්ත. නිකන් නිරුද්ධ වෙන ස්වභාවය කෙනෙකුට අවබෝධ වෙනවා. ඒ කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති කියන්නේ අන්න සමුදේ පැත්ත. වේදනාව මුල් කරගෙන ස්පර්ශය මුල් කරගෙන වේදනාව හට ගන්න පැත්ත. ඊට ඉමස්මින් අසති ධම්න හෝති ඉමස නිරෝධාය ධම්න නිරුද්ධති කියලා අර පටිච්චසමුපාදයේ නිරුද්ධ පැත්ත නිරූපණය වෙන න්‍යායයේ නිරුද්ධ පැත්ත සඳහන් වෙන කොටස තව කෙනෙකුට තවත් වැටහෙන්න ගන්නවා යම් අවස්ථාවක මේ ස්පර්ශය නිරුද්ධ වුණා නම් ඔන්න ඒ අවස්ථාවේදී මේ ස්පර්ශයත් මේ වේදනාවත් නිරුද්ධ වෙලා යනවා බුදුරජාණන් වහන්සේ කියන අන්න ඒ විදිහට කෙනෙක් හොඳින් මේ ස්පර්ශයත් වේදනාවත් මුල් කරගෙන මේ භාවනාව හොඳින් තේරුම් ගනිමින් යනවනම් අන්න බුදුරජාණන් වහන්සේ මේ ස්පර්ශය ගැනත් වේදනත්ත කලකිරෙනවා වේදනාව ගැනත් මේ තැනත්ත කලකිරෙනවා ඊළඟට මේ රූපය ගැන වේදනාවන් ගැන සංඥාවන් ගැන සංස්කාරයන් ගැන විඥානයන් ගැන මේ තැනත්තාගේ හිතේ කලකිරීමක් නිබ්බිදාවක් පහළ වෙනවා නිබ්බිදාවක් පහළ වුණා නම් ඒ හරහා ඔන්න විරාගයක් පහළ වෙනවා විරාගය පහළ වීම හරහා ඔන්න විමුක්ත වීමක් ඒ අරමුණු වලින් නිදහස් වීමක් සිද්ධ වෙනවා ඒ හරහා ඔන්න තණ්හාව ෂේ වෙලා ඉන්න මේ අවස්ථාවේදී මාර්ග ඥානයක් හටගන්න පුළුවන් කියලා ඒ සූත්‍රය සඳහන් කරනවා. ඒත් අපිට තේරෙනවා මෙතෙන්දී අදහස් වෙන්නේ නැහැ කිසිසේත්ම මේ පරිසම්පාදයේ අංග 12ම භාවනාව තුළින් එකපාරට ප්‍රත්‍යක්ෂ කරන්න හම්බ වෙයි කියලා අදහස් වීමක් නැහැ. ඒනොට මේ පරිසම්පාදයේ තියෙන ප්‍රධාන කොහේ හරි තියෙන අංග දෙකක් අපිට භවනාදී ස්පර්ශ කරගන්න පුළුවන් නම් ඒ අතර තියෙන ඒ පරිසම්පාද න්‍යාය හොඳින් වටහා ගන්න පුළුවන් නම් ඒ හරහාම නිබ්බිදාවක් පහළ වෙලා විරාගයකට මුල් වෙලා ඊළඟට විමුක්ත ස්වභාවයක් අරමුණු වලිය ග්‍රහණයෙන් මිදීමක් අන්න සිද්ධ වෙන්න හැකියාව තියෙනවා. ඒකට ඒ අනුව අපිට තේරෙනවා මේ කටුකුරුන් සාමයේ සාමිනා සඳහන් කරනවා වගේ මේ පටිච්චසමුපාද න්‍යායයේ තමයි අතිශය වැදගත්කමක් තියෙන්නේ. ඉදිරිපත් කරගන්නා මේ පටිච්චසමුප්පන්න ධර්ම අපිට විවිධ විවිධ තැන්වලදී හම් වෙන්න ඉඩ තියෙනවා. හොඳයි. ඊළඟට රහතන් වහන්සේලා ගැන මේ දියසුලිය පිළිබඳ අදහස් කොහොමද යෙදিলা තියෙන්නේ? රහතන් වහන්සේලා ගැන කෙටියෙන්ම ප්‍රකාශ කරලා තියෙනවා. වත්තං කේසං නත්ති පඤ්ඤාපනං කියලා රහතන් වහන්සේලා පිළිබඳව රහතන් වහන්සේලාට අතිදික් කරලා පෙන්눔 කරන්න දියසුලියක් නැත. මේක තමයි ගැඹුරුම තැන. ඒ කියන්නේ දියසුලියටත් වඩා ගැඹුරු තත්ත්වයක් එතන තියෙනවා. දියසුලිය නම් අපිට පෙන්눔 කරන්න පුළුවන් එතන යම්කිසි ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා. නමුත් රහතන් වහන්සේලා පිළිබඳව අපිට තේරුම් ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. තථාගත. තථාගත. ඒක නිසා තමයි ඔය නොයෙකුත් ප්‍රශ්න පැන නැගිලා තියෙන්නේ. ඒ අය පිළිබඳව. ඒ ඉක්මෙන් පිළිබඳව. දියසුලියක් නැහැ පෙන්눔 කරන්න. දියසුලියක් තියෙනවා නම් අපට අරයා මෙයා කියලා පෙන්වන්න පුළුවන්. එහෙම තත්ත්වයක් නැහැ. වට්ටම් තේසං නත්ති පඤ්ඤාපනාය. ඊටත් වඩා හොඳ ලස්සන ගාථාවක් පුදාන පාළියේ සඳහන් වෙනවා. අච්චච්චි වට්ටම් භගානිරාසං ව්‍යාගාන අච්චච්චි වට්ටම් ව්‍යගානිරාසං විසුඛාසරිතා න සම්දති චින්තං වට්ටං චින්නම් වට්ටං චින්නම් වට්ටං නවට්ටති දුක්ඛේ සේවන්තෝ දුක්ඛස්ස රහතන් වහන්සේ කෙනෙක් කරපු දේ මොකද්ද අච්චච්ච වට්ටම් දියසුලිය කපා දැම්ම දියසුලිය සිඳ දැමීය ඛගා නිරාසං බෙගා නිරාසං බෙගා නිරාසං ආශා රහිත තත්වයට පැමිණියේ විසුඛා සරිතාන සම්දති වියලී ගිය දියවර නොගලයි චින්නම් වට්ටම් නවට්ටති සිඳින ලද දියසුලිය තවදුරටත් කැරකෙන්නේ නැත ඒ සේවන්තෝ දුක්ඛස්ස මෙයමයි දුකේ කෙලවර එතකොට මෙතන කියන්නේ රහතන් වහන්සේලා පිළිබඳව අන්න අර දියසුලිය සිඳ දැමීම තමයි අරහත්ත්වය. නිරෝධය. සමුදේ පක්ෂයෙන් බලනකොට දීවැල දිහා උත්සාහ කරනවා ඉදිරියට යන්න. අර දී අර දීවැල උත්සාහ කරනවා. බලන සමුදේ පක්ෂයෙන් බලනකොට අර දීවැල උත්සාහ කරනවා ඉදිරියට යන්න. ඒ උත්සාහය අතහැරියම ඉබේම අනිකුත් දේවල් ඔක්කොම සිදු වෙනවා ඒ එක්කම. හොඳයි. එතනත් මේ මේ ස්වාමීන් වහන්සේ මතු කරන ගාතාව මම ලස්සන මේ එක්තරාන්දකින් නාට්‍යමය ස්වරූපයක් මත වෙන තැන එක්තරා අවස්ථාවකදී මේ සරියුත් මහ රහතන් වහන්සේ ලකුණ්ඨක බද්දේ කියන ස්වාමීන් වහන්සේ එක්ක සාකච්ඡාවක නිරත වෙනවා. දැන් මේ ලකුණ්ඨක බද්දික බද්දිය ස්වාමීන් වහන්සේ තාම රහත් වෙලා නැහැ. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ ධර්මසේනාධිපතීන් වහන්සේ ඉතින් මේ අනිත් තමන්ගේ හරි නිකන් බුදුරජාණන් වහන්සේ කියන මව් කෙනෙක් වගේ කියලා ඒ තරම් මේ අනිකුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට මඟ පෙන්ලා දෙනවා. පුළුවන් තරම් නිවන කෙරෙහි නිවන අවබෝධ කර ගැනීම කෙරෙහි උපකාර කරනවා. ඉතින් මේ සරියොත් මහරහතන් වහන්සේ මේ ලකුණ්ඩක බද්දිය ස්වාමීන් වහන්සේටත් මේ නිවන සම්බන්ධයෙන් උගන්වනවා එහෙම නැත්නම් මේ නිවන් මාර්ගට යොමු කරනවා ධර්මයේ දේශනා කරනවා උන්වහන්සේගේ හිත තේජනය කරන මේ ධර්මයේ සම්බන්ධයෙන් නිවන් කෙරෙහි යොමු කරනවා මේ විදිහට බොහොම ඉතාම ශ්‍රේෂ්ඨ අන්දමින් උත්තරීතර අන්දමින් ඔන්න ධර්මයක් දේශනා කරන මේ නහුණ්ඩක බද්දිය ස්වාමීන් වහන්සේ. ඉතින් මේ ධර්මයට හොඳින් යහුම්කන් දීගෙන ඒකට යොමු කරගෙන මේ හිත ඇතුලේ ඉන්න මේ ලකුණ්ඩක බන්දිය ස්වාමීන් වහන්සේ සව් කෙලෙසුන් නැසා රහත් වෙනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඔන්න මේ උදාන ගාතාවක් දේශනා කරනවා. ඒක තියෙනවා බද්දිය සූත්‍රය නමින් මේ උදාන පාළිය. ඊට පස්සේ දැන් සරියුත් මහරහතන් වහන්සේ දන්නේ නැහැ දැන් මේ තමන්ගේ ධර්ම දේශනාව නිසා මෙන්න මේ අවස්ථාව වෙනකොට දැන් මේ ලකුණ්ඩක බද්දිය ස්වාමීන් වහන්සේ රහත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දන්නේ මේ කවුද? සරියුත් මහරහතන් වහන්සේ දන්නේ නැහැ. උන්වහන්සේ තව තවත් දිගටම ධර්මයේ දේශනා කරනවා. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා මේ සිද්ධිය. උන්වහන්සේ දකිනවා මුල් අවස්ථාවේදී නම් ඔන්න සරියුත් මහරහතන් වහන්සේ මේ ලකුණ්ඩක බද්දේ ස්වාමීන් වහන්සේට බොහොම ප්‍රණීත ඊටාම උත්කර්ෂවත් ධර්මයන් දේශනා කරනවා කියලා තේරුම් අරගෙන දැන් ලකුණ්ඩක බද්දේ ස්වාමීන් වහන්සේත් රහත් වෙන්න රහත් වුණා කියලා තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ ඒක උදාන උදාන උදානයක් දේශනා කරනවා. ඊළඟට දැන් ලකුණ්ඩක බද්දේ ස්වාමීන් වහන්සේ රහත් වෙලා ඒ බව කියන්නේ නැතුව බොහොම නිහතමානීව අර සයුත් මහරහතන් වහන්සේ දේශනා කරන ධර්මයේ ඊටාම ගරුත්වයෙන් ධර්ම ගරුත්වයෙන් බොහොම නිහතමානීව තවදුරටත් සවන් දෙනවා. සයුත් මහරහතන් වහන්සේත් මේ ස්වාමීන් වහන්සේ රහත් වෙච්ච බව දන්නේ නැතුව තව තවත් මේ අරහත්ත්වයට පත් කිරීම පිණිස තව තවත් ධර්මයේ දේශනා කරනවා. මේක දැකලා බුදුරජාණන් වහන්සේත් ඔන්න තවත් උදාන ගාතාවක් දේශනා කරනවා. ඒ උදාන ගාතාව තමයි දැන් මේ කටුකුරුන් සානහසේ ඉදිරිපත් කරලා තියෙන්නේ. අච්චිජ්ජි වට්ටම් ව්‍යාගා නිරාසං විසුඛා සරිතාන සම්දති. චින්නම් වට්ටම් න වට්ටති. ඒසේවන්තෝ දුක්ඛස්ස. එතකොට මේ සම්පූර්ණයෙන්ම මේ දුකෙහි කෙලවර වීම සම්බන්ධයෙන් රහතන් වහන්සේගේ ඒ අරහත්ත්වය සම්බන්ධයෙන් උතර බුදුරජාන් වහන්සේ කරපු උදානයක් මෙතන තියෙන්නේ. එතකොට මේ අච්චජ්ජි වට්ටම් මේ දේසුලිය කපා දැම්මා. දේසුලිය තවදුරටත් කැරකෙන්න විදිහක් නැහැ. ව්‍යාගා නිරාසං ආශාවන් රහිත තත්වයකටපත් වුණා. විසුක්ඛා සරිතාන සම්දති. එතකොට මේ දැන් අර දියවැල සම්පූර්ණයෙන්ම සෙනී ගියා. තිබිච්ච වියලී ගිය දියවැල ඊට තවදුරටත් එයාට ගලන්න හැකියාවක් නැහැ. හරියනික අපි හිතුවොත් දියසුලියක් කැරේ කැරේ තිබුණා. ඒ දියසුලිය දැන් ඒ දියසුලියේ තිබිච්ච ඒ ආකර්ෂණ ශක්තිය නැති වෙලා ඒක බොහොම උදාසීන තත්වයකටපත් වුණා. නැවතත් අර ගඟේ සාමාන්‍ය ගණනයට මිශ්‍ර වුණා. නැත්නම් සාමාන්‍ය තත්වයකටපත් වුණා. දැන් අන්න අතන දියසුලියක් තියෙනවා කියලා පෙන්වන්න හැකියාවක් නැහැ. අපි දැන් සංගක මේ වගේ බොහොම ගැඹුරු එහෙම නැත්නම් බොහොම සැඩපරුෂ දියසුලියක් තියෙන ලාවට නම් අන්න අතන දියසුලියක් තියෙනවා කියලා අපිට ඈතුණන් ඈතින්ද පෙන්වන්න පුළුවන්. නමුත් දියසුලිය පහ වුණාට පස්සේ දියසුලිය සමනයටපත් වුණාට පස්සේ දැන් දියසුලියක් තියෙනවා කියලා දැනගන්න හැකියාවක් නැහැ. මොකද දැන් එතන පෙන්වන්න දෙයක් නැහැ. ඉතින් ඉබඳු තත්ත්වයක් තමයි එතකොට මේ රහත් වීමේදී සිද්ධ වෙන්නේ කියලා වන්න බුදුරජාණන් වහන්සේ මෙතෙන්ති පෙන්නනවා. චින්නම් වටන්න වටති. දැන් අර වර්තය නැති වුණා, කැරකිල්ල නැති වුණා, දියසුලිය නැති වුණා. ඒ නිසා අන්න පෙන්වන මෙන්න මෙතන වටයක් තියෙනවා කියලා පෙන්වන්න හැකියාවක් නැහැ. පණවන්න හැකියාවක් නැහැ. ඒසේවන්තෝ දුක්ඛස මෙන්න මේම දුකේ කෙලවරයි කියලා එතකොට සඳහන් කරනවා. හොඳයි. මේ අදහස වඩාත් පැහැදිලිව දැක්වෙන ප්‍රශ්නෝත්තර වශයෙන් යෙදෙන ගාථා දෙකක් සංයුත් සංගයේ සඳහන් වෙනවා. ඊටමත්ම හොඳ ගැඹුරු අර්ථයක් පෙන්වන කරන ආකාරයෙන් එක්තරා දේවතාවෙක් බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. කුතෝ තරා නිවත්තන්ති කත්ත වට්ටං නවත්තති. කත්ත නාමංච රූපංච හසේ සංඋපරුජ්ජති. කුතෝ තරා නිවත්තන්ති. කොතනින් දියවැල් නවතිද්ද? කත්ත වට්ටං නවත්තති. කොතැනක දිය සුලිය නොකර කෙවේද? කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති කොතැනක නාමයත් රූපයත් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වේද? බුදු පියාණන් වහන්සේ මේකට පිළිතුරු දෙන ගාථාව මේ විදිහටයි යන්නේ. යත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. අතෝසරා නිවත්තන්ති එත්ත වට්ටං නවත්තති. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. යත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. බුදු පියාණන් වහන්සේගේ පිළිතුරේ මුල් පද දෙකයි. මුල් පද දෙකයි යම් තැනක පඨවි, ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයෝ න ගාදති. ප්‍රතිෂ්ඨාවක් නොලබද්ද. අතෝ සරානි වත්තන්ති. අන්න එතනෙන් තමයි අර දියවැල, පියවැල් හැරෙන්නේ. එත්ත වට්ටම් නවට්ටති. අන්න එතන තමයි දියසුලිය නොකර කැවෙන්නේ. එත්ත නාමංච රූපංච අසේ සම්පරුජ්ජති. අන්න එතනයි නාමයත් රූපයත් නිරෝෂේෂයෙන් නිරුද්ධ වෙන්නේ. එතකොට මෙතනින් අපිට පේනවා මේ යත්ත එත්ත කියලා කියන්නේ අර නිර්වාණය බව. ඒ කොයි යම් ආකාරයෙන් හැඳින්නුවත් සබ්බ සංඛාර සමත කිව්වත් අසංකත ධාතුව කිව්වත් ඒ කොයි වචනයෙන් කිව්වත් අර නිරෝධ తত্ত্বය. නිරෝධ తত্ত্বයයි මේ කියන්නේ. මේ නිරෝධ తত্ত্বයේ ලක්ෂණය කුමක්ද? යත්ත ආපෝච පඨහි තේජෝ වායෝ නගාදති. ඒ රහත් විඥානේහි රහත් හිතෙහි යත්ත ආපෝ තේජෝ වා රහත් හිතෙහි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතෙයි හොල්මන් කරන්නේ නැහැ. ඒවා ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. යම් අවස්ථාවක සතර මහා භූතයන් පිළිබඳ සම්පූර්ණ විරාගය ඇති වුණා නම් අතෝ අන්න එතනින් අර දියවැල් ගලන්නේ නැහැ. එත්ත වට්ටම් නවට්ටති. දියසුල කරකවෙන්නේ නැහැ. එත්ත නාමංච රූපංච අසේ සම්පරුජ්ජති. නාමයත් රූපයත් සම්පූර්ණයෙන් මෙතන යුද්ධ වෙනවා. ඔන්න ඔය විදිහට මෙතනම තේරුම් ගන්න පුළුවන්. අර නාම රූප කියන එකේ රූප ගැන කල්පනා කරලා බලනකොට මේ රූප ධර්මයන් විග්‍රහ කරන අවස්ථාවේදී චත්තාරිච මහා භූතානි චතුන්නම් මහා භූතානම් උපාදාය රූපං චතුන්නංච චතුන්නංච මහා භූතානම් උපාදාය රූපං කියලා දැක්වේ මක් නිසාද මේ රූපයට යටින් කියන මීට හේතුව වුණ අර සතර මහා භූතයන් පිළිබඳ සැලකිල්ල යොමු කිරීම තමයි බුද්ධ ධර්මයේ තියෙන විශේෂත්වය. එතෙක් බුදු පියාණන් වහන්සේ පහළ වෙන තාක් ලෝකයා හිතුවේ පහළ වන තෙක් ලෝකයා හිතුවේ මේ රූපේ ජය ගන්න නම් අපි අරූපේ බදා ගන්න ඕනි කියලා. නමුත් අරූපේ තියෙනවා රූපේ ඊටාත්ම සියුම් මන්දමින්. දැන් ඔන්න අපි හිතමු කෙනෙක් රැයේ අම්සි දෙයක් දැකලා යකෙක් කියලා බය වෙලා දුවනවා. ඒ පුද්ගලයා දුවන්නේ යකාගෙන් බේරෙන්න. නමුත් යකත් අරගෙනයි දුවන්නේ. හිතේ යකා ඉන්නවා. අන්න ඒ වගේ මේ ලෝකයා හිතේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන තාක් මේ රූප ධර්මයෙන් මිදීම සඳහා රූපය අල්ලගත්තා. ඒක නිසා අර අරූප ලෝකයේ කෙලවරට ගියත් සංස්කාර බම්මෙන් දැන් මේ බැඳිලා යන්නේ. මේ සංස්කාර බලය සංසිඳුණු හැටියේ ආයිත් රූපයටම කරකැවිලා එනවා. ඔන්න ඔය ද්වේනිශ්චිතතාව එතනක් තියෙනවා. මේ ද්වේනිශ්චිතතාව, දවේතාව, ඉදප්පච්චේතාව ආදී වචන කෙරෙහි සැලකිල්ලක් මේ දේශනෙන් යම් පමණකට හෝ යොමු වුණා නම් අදර මේ දේශනේ ප්‍රමාණවත් කියලා හිතනවා. අදර මෙතනින් අතර කරනවා. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ තවත් සූත්‍ර දේශනාවකින් උපුටා දක්වන මේ කාරණාවම මේ සූත්‍රය හම්බ වෙනවා දේවතා සංයුත්තේ සර සූත්‍රය කියලා. කුතෝ සරාම නිවත්තන්ති කත්ත වට්ටං නවත්තති කත්ත නාමංච රූපංච අසේසං උපරොජ්ජති කියලා මේ දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේ අහන්තින් අහනවා කොහෙන්ද මේ කොතනද මේ දියවැල් නතර වෙන්නේ ඊළඟට කොතනද දියසුලිය කරකැවෙන්නේ නැත්තේ මේ නාමයත් රූපයත් ඉතිරි නැතිවම නිරුද්ධ වෙන්නේ කොතනද කියලා අහනවා. ඒතර ඇහුවාම බුදුරජාණන් වහන්සේ බොහොම ඍජු පිළිතුරක් දෙනවා. යත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති අතෝ සරා නිවත්තන්ති එත්ත වට්ටන් නවට්ටති එත්ත නාමංච රූපංච අසේසම් උපරුජ්ජති කියලා අන්න එක්තරාන්දමකින් කෙනෙක් භාවනාවකින් ස්පර්ශ කරන්න පුළුවන් එහෙම නැත්නම් විපස්සනාවකින් ස්පර්ශ කරන්න පුළුවන් தත්ත්වය බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මතක කරලා පෙන්නනවා යත්තාපෝච පඨවි තේජෝ වායෝ නගාදති මේ යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු සතර මහා ධාතුන් පිටින්නේ නැත්තම් ඒවා ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැත්නම් අන්න ඒ බඳු තැනක් ගැන තමයි මේ කතා කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය හිතක ස්වභාවය ගත්තොත් අපේ හිතේ නිරන්තරයෙන්ම විවිධාකාර සංඥාවන් ගලාගෙන එනවා. අපි තුම අපිට ගෙවල් දොරවල් මතක් වෙනවා, අමුදරුවන් මතක් වෙනවා. ඊළඟට යාන වාහන ගැන මතක් වෙනවා, කන බොන දේවල් ගැන මතක් වෙනවා. අපි සතු ඉඩකණන් මිල මුදල් ගැන මතක් වෙනවා. අපි සතු විවිධාකාර නිලතල ආදී නම්ුණාම ගැන අපිට මතක් වෙනවා මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච යම්තාක් සම්මුති දේවල් තියෙනවා නම් ඒව ගැන ආපු විවිධාකාර සංකල්ප ඔස්සේ විවිධාකාර ආපු රූප සංඥා ඔස්සේ ඔන්න අපේ හිත ඇදලා යනවා නැත්නම් ශබ්ද සංඥා ඔස්සේ හිත ඇදලා යනවා ගන්ධ සංඥා ඔස්සේ හිත ඇදලා යනවා රස සංඥා ඔස්සේ හිත ඇදලා යනවා ඊළඟට ස්පර්ශ සංඥා ඔස්සේ හිත ඇදලා යනවා මේ බඳු සබහායක් තමයි අපේ සාමාන්‍ය පුතක් ගැන හිතේ තියෙන්නේ මොකද මේ කෙලවරක් නැති සංඥා ගොඩකින් අපේ හිත ආකීර්ණ වෙලා තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෙන්න රහත් හිතක එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා ධාතුන්ගේ ඒ සංඥාවන් හොල්මන් කරන්නේ නැහැ. මේ මහා භූතයන් කියලාමයි කියන්නේ මේ භූතය හොල්මන් කරන්නේ ඒ හිතේ. ඒ කියන්නේ මේ යම්සි කෙනෙක් මෙබඳු සත්‍යයක් ස්පර්ශ කරන මොහොතේදී පවා අර මේ සතර මහා ධාතුන්ගේ ඒ ඡායාවන් ඒ රූප සංඥාවන් ඒ වෙලාවේ ඒතර ෂය වෙලා තියෙනවා. නැත්නම් ඒ වෙලාවේදී රූප සංඥාවන්ගෙන් හිත මිදිලා තියෙනවා. නිදහස් වෙලා තියෙනවා. ඒ වගේම අතෝ සරා නිවත්තන්ති එත්ත වට්ටන්න වට්ටති එත නාමංච රූපංච අසේසං උපරජ්ජති. ඊට අමතරව තවත් මේක ලක්ෂණයක් තමයි නාමයක් රූපයක් එතන සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නාම රූපය දැන් ඒ විඥානයේහි පිළිඹු වෙන ස්වභාවයක් නැහැ. දැන් අපි එදත් කතා කළා. දැන් මේ නාම රූපයත් විඥානයත් අතර අන්‍යෝන්‍ය පැත්ත සම්බන්ධයක් තියෙනවා. නාම රූපය නිසා විඥානය හටගන්නවා, විඥානය නිසා නාම රූප හටගන්නවා. දැන් මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ කියනවා මේ අවස්ථාවේදී මේ විශේෂ අවස්ථාවේදී අන්න නාම රූපය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලායි තියෙන්නේ. එතකොට අර ඒ නාම රූපය නිරුද්ධ වෙච්ච ස්වභාවය තුල පතිත්ත්‍ිත විඥානයක් නැහැ. විඥාණයට බැහැ ගන්න අවස්ථාවක් නැහැ. ඒ බැහැගත්ත නැති මේ විඥානේ. එතකොට පටවියාපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුවත් නිරූපණය වෙන්නේ නැහැ. ඒ රූපයටත් බැහැ ගන්න තැනක් නැහැ. අතෝ සරා නිවත්තන්ති එත්ත වට්ටන් නවට්ටති. අන්න එතන තමයි මේ කෙලස් දේවල් නතර වෙන්නේ. එතන තමයි මේ දියසුලිය කරකැවෙන්නේ නැත්තේ. ඒතර මේ මේ ස්වභාවය තමයි එතකොට මේ බුදුරජාන් වහන්සේ අර කෙලෙස් දේවල් කපා හරින එහෙම නැත්නම් මේ සංසාර වටය කරකැවෙන්නේ නැති තැන හැටියට නැත්නම් මේ නිවනේ ස්වභාවය තමයි මේ විස්තර කරන්නේ. ඒකයි කරුපුරින් සානහසේ මතක් කරන්නේ මේ යත්ත එත්ත කියලා මේ ගාථාවේ සඳහන් කරන්නේ නැත්නම් මේ ගාථාවේදී අර දික් කරලා පෙන්නන්නේ මේ නිවන් ස්වභාවය සම්බන්ධයෙන්. නැත්නම් මේ අසංකත ධාතුව නැත්නම් මේ නිවන සම්බන්ධයෙන් තමයි මේ මේ දේශනාවේදී මතු කරලා පෙන්නන්නේ නිවනේ තියෙන ලක්ෂණ ගැන තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒකට අර මේ සතර මහා ධාතුන් නිරූපණය වෙන්නේත් නැහැ. නාම මේ නාම රූපයක් එතන නිරූපණය වෙන්නේත් නැහැ. ඒකට මේ රහත් විඥානයේ රහත් හිතෙහි පඩවියාපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයෙන් හොල්මන් කරන්නේ නැහැ. ඒක ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. ඊට බුදුවත් බුදු ඊළඟට මේ ශාවිනාස මතක් කරනවා දැන් අපි සාමාන්‍යයෙන් අතීත ಭಾರತೀಯ ඒ යුගය ගැන කල්පනා කරොත් ඒ අය යම් පමණක තේරුම් ගලන් තිබිලා තියෙනවා මේ රූපයත් එක්ක මේ වැඩේ කරන්න බෑ මේ රූපයෙන් ඒ හින්දා මිදෙන්න ඕනේ කියලා. නමුත් ඒගොල්ලෝ මොකක් වෙලාවට මේ රූප රූපේ මිදීම සඳහා උන අරූප මට්ටමක් තමයි හොයාගෙන තියෙන්නේ. අරූප ධානා මට්ටමකට ගිහිලා ඉතින් රූපය ෂේ කළා. ඉඳීම හරහා ඔන්න සම්පූර්ණයෙන් සංසාර විමුක්තියක් ලැබෙයි කියලා තමයි විශ්වාසය තිබිලා තියෙන්නේ. නමුත් කටුකුරුන් සානාසේ මතක් කරනවා වගේ එතරම් මේ රූපය සම්පූර්ණයෙන් ෂේ කිරීමක් නෙමෙයි තිබිලා තියෙන්නේ මේ ධානා ශක්තියකින්. සමාධි ශක්තියකින් ඒක తాවකාලික යටගත් යටපත් කිරීමක් තිබිලා තියෙනවා. ඒ නිසා බ්‍රහ්ම ලෝකයට ගියත් එහෙම නැත්නම් අරූපී බ්‍රහ්ම ලෝකයකට ගියත් ඒ ධ්‍යාන ශක්තිය සමාධි ශක්තිය ෂේ වුණාට පස්සේ නැවතත් අන්න කාම ලෝකෙටම එනවා. මොකද ඇත්ත වශයෙන්ම අර තියෙන ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් ෂේ වෙලා නැති නිසා. ඒකට අපි දැන් ස්වාමීන් වහන්සේලාට මේ කාරණා කීපයක්ම මේ ධර්මදේශනාදී මතක් කළා. එකක් තමයි මේ පටිච්චසමුප්පාද න්‍යාය ධර්මයේ තියෙන වැදගත්කම මතක් කළා. නැත්නම් ඉදප්පච්චේතාවයේ තියෙන වැදගත්කම මතක් කළා. ඊළඟට අනිත්‍ය අනිත්‍ය ස්වභාවය එහෙම නැත්නම් මේ අනිත්‍යයි කියන වචනය ගැන ඒකේ තියෙන ලක්ෂණ ගැන තියෙන ස්වභාවයෙන් අන්‍ය ස්වභාවයටපත් වීම, ඡය වීම, වැය වීම, විරාගයටපත් වීම මෙන්න මේ වගේ කරුණු ගැන සාහිණ සාකච්ඡා කළා. අන්තිමට එතකොට මේ රහත් හිතක ස්වභාවය නැත්නම් නිවන් අවබෝධ වෙන తත්වය ගැන ස්වාමීන් වහන්සේ මතක් කළා. එතකොට මේ විදිහට මේ සාකච්ඡා කරපු මේ දෙවෙනි ධර්ම දේශනාව එතකොට අද අපිට නිමා කරන්න පුළුවන්. මේ අද සාකච්ඡා කරපු කරුණු කාරණා සම්බන්ධයෙන් යම්කිසි කෙනෙකුට මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් දැන් අවස්ථාව තියෙනවා. අපිට ඒ සඳහා විනාඩි කිහිපයක් ගන්න පුළුවන්. දකින්න බෑ. ඔව් දැන් දැන් ඇත්තටම ආකාශ ධාතුව කියලා අපිට ගන්න වෙන්නේ දැන් ආකාශය කියන්නේ ඊටාම කියන්නේ පරිශුද්ධම මට්ටමක් ගන්න ගියොත් ඔන්න ඉතින් ෆික්ස් එකට තමයි යන්නේ. ෆික්ස් එක තුල මුකුත් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් පරිසම්පන්න දෙයක් තියෙනවා නන්නේ ඉතින් ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ පනවන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. දැන් මෙතනදිත් කියනවා පරිසම්පන්න දෙයක් තියෙනවා. අපි දෙයක් කියලා ගන්න දෙයක් ඒ කියන්නේ හේතු නිසා හකස් වෙච්ච දෙයක් එහෙනම් තියෙනවා. දැන් එතකොට ඔය පසු කාලීන ඕවා ගැන සෑහෙන්න ඉතින් තරග කරන්න ගිහිලා ඔය අපේ කවුද සම්පදීව වගේ ඉතින් ඉන්න ගමන් හිතා හිතා ඉන්න ගිහිල්ලා ඉතින් ඔන්න පස්සේ ඉතින් කියලා තියෙනවා ඔය ආකාශ දහසෙත් මේ ඒකත් දාලා තියෙනවා ඔය අසංකතයි කියන්න ගිහිල්ලා තියෙනවා. නමුත් එතන එතන හරහා පැටලීමක් තියෙනවා. මට නම් හිතෙන්නේ. මොකද අපි කියන්නේ දැන් වර්තමානයේදී වුණත් බොහෝම භෞතික දෘෂ්ටි කෝණයකින් මේවා දිහා බලන්න යනවා. ඒ කියන්නේ විද්‍යාඥයෝ කරන්නේ. විද්‍යාඥයෝ කරන්නේ ඔන්න බුලුවන් තරම් පරමාණු මට්ටමකින්, අණු නියුට්‍රෝන මට්ටමකින් ඔන්නවා දිහා බලන්න යනවා. ඔන්න බලන්න ගිහිල්ලා අන්තිමට ඉතින් එතනත් හිර වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයේදී පෙන්වන්නේ, يعني එක පැත්තකින් පෙන්වන දේවල් වල තියෙන විරාගය තියෙන ස්වභාවය. උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ රූපය විස්තර කරන්නේ, "ඇයි මේ රූප කියන්නේ?" රූප රූපපීති කෝ වික්කවේ තස්මා රූපං අදාමි කියලා මේ රුප්පණය වෙන ස්වභාවයෙන් නැත්නම් වෙනස් වෙන ස්වභාවයෙන් විවිධාකාර දේවල් නිසා සැලෙන ස්වභාවයෙන් යුක්තයි ඒ නිසායි මම රූපය කියලා කියන්නේ උදාහරණයක් විදිහට බුදුහාඳුරුවෝ කියනවා ඔන්න මේ මැසි මදුරුවන් නිසා මේක පීඩාවටපත් වෙනවා ඊළඟට සීත උෂ්ණය නිසා මේක පීඩාවටපත් වෙනවා සාපිපාසාවන් නිසා මේක පීඩාවටපත් වෙනවා මෙහෙම කියලා කතා කරනකොට අපිට හිතෙන්නේ මේ රූපය ගැන ඇති වෙන එක්තරාන්දමක කලකිරීමක් ඇති වෙනවා අපි කෙනෙක් ඒ වුණාට විද්‍යාවක් මුල් කරගෙන නවීන විද්‍යාව මුල් කරගෙන ඔන්න ධාතුන් නිරීක්ෂණය කරන්න යනවා. මේවා මයික්‍රොස්කෝප් එකකට දාලා නැත්නම් අන්වීක්ෂයකට දාලා මේවා නිරීක්ෂණය කරනවා. එතකොට කලකිරීමක් ඇති වෙයිද? අමාරු හිතන්න. මොකද එතන තියෙන්නේ අමතෝ ඒ කියන්නේ එළඹුමම වෙනස්. ඒගොල්ලෝ මේ භෞතික ඇහැකින් තමයි මේ ලෝකෙ දිහා බලන්න යන්නේ. තනිකරම ද්‍රව්‍ය මත පිහිටගෙන. මේවා තියෙනවය මේවාට මොකද වෙන්නේ? ඒවා අන්න ඒගොල්ලෝ මේ ද්‍රව්‍ය මත පදනම් කරගෙන යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේවා මේවා නිරීක්ෂණය කරන්නේ එක්තරා අන්දමකින් මේවා තියෙන ආදීනව දැක ගැනීම සඳහා. ආදීනව දැකගන්නේ මොකද මේවා මිදීම සඳහා. මොකද අපේ හිත මේවා මේවා ඇලිලා පැටලිලා ඉතිවත් වෙන්නේ. ඒ පැටලෙන්නේ නිදහස් වීම තමයි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන ක්‍රමය. එහෙනම් අපේ يعني අපේ දැන් වර්තමානයේ වුණත් නැත්නම් භාවනා ක්‍රම පවා තියෙනවා. මේවා සෑහෙන්න يعني අභිධර්මයේ මත බදනම් කරගෙන ඇහෙන් ඉතින් ගැඹුරු ගැඹුරු ගැඹුරු තති වලට යනවා. නමුත් අපි කල්පනා කරලා බලන්න තියෙන්නේ මේ මේ යාම හරහා අපේ හිතේ නිබ්බිදාවක් පහළ වෙනවාද? අපේ හිතේ මේවා ගැන විරාගයක් පහළ වෙනවාද? අපේ හිතේ අර තිබිච්ච පටවියාපෝ තේජෝ වායෝ ගැන තිබිච්ච අපේ තිබිච්ච ඒ රූප රූප සංකල්පනාවන්. ඒ සංඥාවන් හිතින් මැකලෙනවද මේ නිරීක්ෂණය හරහා? එහෙම නැත්නම් අපි ඒව තවදුරටත් ග්‍රහණය කරනවා. එතන මෙතනදී අත්තම ධර්මයේදී තනිකරම බුද්ධිය මත පදනම් පදනම් කරගෙන යන යාමකුත් නෙමෙයි තියෙන්නේ. අපිට කෙනෙකුට පුළුවන් විද්‍යාවක් ගැන හිතගෙන නවීන විද්‍යාවෙන් තනිකරම මේ බුද්ධිවාදයක් ඉදිරිපත් කරගෙන පුළුවන් තරම් මේ භෞතික දෘෂ්ටි කෝණයකින් මේවා දිහා බල බලා විශ්ලේෂණය කර කර යන්න පුළුවන්. හැබැයි ඒ හරහා නිබ්බිදාවක් පහළ වෙන්නේ නැහැ. ඒ හරහා නොයල්මක් පහළ වෙන්නේ නැහැ. ඒ හරහා විරාගයක් පහළ වෙන්නේ නැහැ. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ නිවන හැටියට පෙන්වන්නේ මේ පටවියාකෝ තේජෝ වායෝ වල සංඥාවක් පවා නැති මට්ටමක්. ඒ සංඥා ටික පවා ඔළුවෙන් ගිලිහිලා ගිහිල්ලා. ඒකට අපි අර විවිධාකාර තොරතුරු රැසක් මෙතන දාගැනීමක් වෙනුවට මේ මේවා ගැන අපේ හිතේ දැනට තණ්හාව මුල් කරගෙන අපේ සංඥාවන් තියෙනවා. රූප සංඥාවන් තියෙනවා හිතේ. එක එක ඒවා මතක් වෙනවා. එක එක දේවල් මතක් කරනවා. මේ මතක් වීම හරහා වන රූප සංඥා ගොඩක් තියෙනවා. බුදුන් වහන්සේ පෙන්වන මාර්ගයේදී මේ තියෙන සංඥාවට ඡය වෙලා ඡය වෙලා යනවා. මේ සංඥාවට ටික ටික මෙකිල මෙකිල මෙකිල යනවා. හිත මේ සංඥාවන්ගෙන් නිදහස් වෙනවා. ඒ බඳු පදනමක ඉඳලා කතා කරද්දී අපිට ආකාශ ධාතුව ගැන ඒ තරම්ම වැදගත්කමක් නැහැ. මොකද ආකාශ ධාතුව එතකොට මේ අපිට එකපාරට ග්‍රහණය කරන්නත් බෑ. එකපාරට අපිට සතියට හසු කරගන්නත් බෑ. මොකද ඊට වඩා හරිම සරලයි ඔන්න පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව ගැන කතා කරන එක. ඒවා අපිට බොහොම ඍජුව අපේ සතියට හසු කරගන්න පුළුවන්. ඒවත් එක්ක තමයි එතකොට භාවනාවක් මුලින් සිද්ධ වෙන්නේ, කායानुපසනාවක් සිද්ධ වෙන්නේ. කායानुපසනාවේදී අපි මේ සරලව සතර මහා ධාතුන් එක්ක තමයි යන්නේ. සතර මහා ධාතුව ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ එතන ආකාශ ධාතුව ගැන ඒ තරම් අවධානයක් යොමු කළේ නැති බව තමයි මට තේරෙන්නේ. නමුත් ඔය ධාතු විභංග සූත්‍රයේදී ආකාශ ධාතුව ගැන කතා කරලා තියෙනවා. හැබැයි ආකාශ ධාතුව ගැනත් මට ටිකක් බලන්න ඕනේ තව ටිකක් ගැඹුරට මේ මේ අධ්‍යයනය කළා මේ මොකද්ද මේ ධාතු විභංග සූත්‍රයේදී ආකාශ ධාතුව විපස්සනාවට අරගෙන තියනවාද කියලා මට මතක හිටින්නම් විශේෂයෙන්ම මේ සතර මහා ධාතුව ගැන තමයි කියන්නේ විශේෂයෙන්ම මතක් කරන්නේ මේ විපස්සනාවකට බඳුන් කිරීම ධාතු මනසිකාරයකට ගැනීම. අවසන් තමයි කියන්නේ මෙහෙම අදහසක් මේ මට කියනවා. ඔව්. අලේ ධාතුව හෝ තේජ ධාතේ වායෝ ඒ ආකාරයට ආකාර ධාතුව හෝ ධාතුවෙන් තේජේ මාහිරව තේනේ නැත්නම් ගුරුසුරට කියන ලක්ෂණය අනුව පඨවි කියලා නම් කරලා ඒ ගුරු සිරෙන්නක් කියනම හඳුනා ගැනීම එක මුලින්ම තේජෝ වායෝ ආකාශාලේ නම් කරාට ඔය ඒක දිහා හොඳට හොඳට හොඳට හොඳට බලාගෙන බලාගෙන බලාගෙන බලාගෙන ඉන්නකොට ඒක ඒක කියන ධර්මතාවය එහෙම නැත්නම් ඒ නදීන ගතිය ඒ නදීන ගතිය පටිල ගතිය නදීන ගතිය වායු ආකාශ ගතිය නදීන ගතිය වෙනසක් නැහැ. ඒ ඒ ඒ ධර්මතාවය දැක්කම තම ධම්මපතන විතරයි කියන්නේ කියලා කවුරුන් දැක්කනම් සාමාන්‍යයෙන් අර ආකාර ධාතු නිත්‍යයි කියන්නේ මොකද ඒ නලියන පැත්තේ පටිවිදාති නලියන පැත්තේ වෙනසක් නැහැ. කිසි වෙනසක් නැහැ. සම්පූර්ණ නැත්නම් මාතය කියන එක දැන් මාතය මතක් කරන්නේ අපි තමයි අපි දැන් මුලදී මේ ධාතුන්ගේ විවිධ ලක්ෂණ බලමින් විස්තර බලමින් කටයුතු කරනවා. නමුත් ඒ විස්තර බැලීම හරහා හිතපත් වෙන්නේ මේවැය තියෙන පොදු ලක්ෂණයට යන්නේ. ඔන්න පටවි ධාතුවේ තියෙන තියෙන තියෙන ස්වභාවයක්. ආපෝ ධාතුවේ තියෙන තියෙන තියෙන ස්වභාවයක්. වායු ධාතුවේ තියෙන තියෙන තියෙන ස්වභාවයක්. තේජෝ ධාතුවේ තියෙන තියෙන තියෙන ස්වභාවයක්. අතෙමෙන උදේ මේ හැම එකටම පොදු ලකුණ වෙන මේ ඇතිවීම නැතිවීම ස්වභාවය. සමුදේ වය ස්වභාවය තමයි ඉතින් හසු වෙන්නේ. ඒතකොට තමයි අර උද්‍යත්තගාමී ප්‍රඥාවක් වශයෙන් ඔන්න ඇතිවීම නැතිවීම ස්වභාවය මේ හැම දෙයකම පොදු පොදුය. යම් තාක් දෙයක් හේතුන් නිසා හට අරගෙන තියෙනවා නම් යම් තාක් දෙයක් සකස් වෙලා තියෙනවා නම් යම් තාක් දෙයක් සමුදේ සත්‍ය කියන නැත්නම් හටගත් ස්වභාවකින් යුක්ත නම් ඒ සියලුම දේ නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා අන්න කෙනෙක්ගේ හිතේ අර ධර්ම කක්ෂස පහළ වුණා කියලා අන්න අද අපි සාකච්ඡා කරපු ඒ මේ දේශනාවේදී ඒකට කටුකුරුන් සන්නස මතක් කරනවා. ඒ නිසා මටත් හිතෙනවා අපි මේ සතර මහා ධාතුන් අල්ලගෙන අපි භවනා කරනකොට නැත්නම් ඒ වාගේ ලක්ෂණ බලමින් භවනා කරනකොට කෙනෙක්ගේ හිත ක්‍රමානුකූලව අර ඒව ගැන ඒවැය තියෙන විවිධ ලක්ෂණ ගැන පොදු ලක්ෂණ මේ පෞද්ගලික ලක්ෂණ ගැන තියෙච්ච විස්තර ටික ඒ නිමිති ටික මැකිලාගෙන ගිහිල්ලා ඒව විරංජනය වෙලා අන්තිමට මේ කොයි දේත් එක හැන්නෙන් බෙදෙන තත්යකට එක එක පොදියට දකින්න තත්යකට අර ලොකුසානස් කියනවා වගේ ගොජේ දකින්නවා වගේ. ඔක්කොම නිකන් එක ගොඩේ තියෙන හැමෝටම තියෙන එකම ලක්ෂණ ගොඩක්. ඔක්කොම නෙන්න අරියනවා. ඔක්කොම ඇතිරෝ නැතිනවා. ඔක්කොම ඇතිරෝ නැතිනවා අන්තිමට පොදු ලක්ෂණයක් බවට පත් වෙනවා. ඉතින් බඳු තත්ත්වයක තමයි ඊතර මේවැය තියෙච්ච අර සංහාව ෂය වෙලා ගිහිල්ලා ආසාව ෂය වෙලා ගිහිල්ලා මේවා උපාදාන කරන තත්ත්වයේ ෂය වෙලා ගිහිල්ලා අන්තිම යම් අවස්ථාවක මේවැයෙන් මේවැය ග්‍රහණී හිත නිදෙනවා. ඉතින් මේ බඳු තත්ත්වයක් තමයි එතකොට මේ ධර්මයේ විස්තර කරන්න තියෙන්නේ. හොඳයි එතකොට අපි අදත් පැයක වගේ කාලයක් මේ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. ඉතින් කටුකුරුඳ සාන්නාංශේ එදා වසර ගණනාවකට ඉහතදී ඉතින් බොහෝම මහන්සි වෙලා මේ කරුණ එකතු කරගෙන අතිපූජනීය මහෝපාද්‍යය මාතර ශ්‍රී ඥානාරාම සාන්නාංශේ මුල් කරගෙන ඊළඟට එදා වැඩ හිටිය ඒ යෝගාවචර මහා සංඝරත්නය ඉදිරියේ තියාගෙන මේ ධර්ම දේශනාවන් ඉදිරිපත් කළා. ඒත් අපිට අදත් මේ දේශනාවන්ගෙන් සෑහෙන යමක් ඉගෙන ගන්න තියෙනවා. ධර්මයේ සෑහෙන සාරයක් උන්වහන්සේ මතු කරලා දීලා තියෙනවා. ඉතින් අපිත් මේ අපේ ශක්ති පමණින් මේ සාරය තව තවත් විස්තර කරමින් තව තවත් මේකෙන් යමක් ඉගෙන ගන්නයි අපි වද මේ උත්සාහ කරේ. ඉතින් අපේ මේ ව්‍යායාමයේ හරහා අපි සියලු දෙනාම එකතරා යම් කිසි කුසලයක් රැස් කරගත්තා නම් ඒ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. අපේ සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් මේ උතුම් වූ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස නිවන් සෝ සාක්ෂාත් කර ගැනීම පිණිස මේ අද දින දිනේදී රැස් කරගත්ත කුසලය හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි ස්ථාවතාච ආදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු.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 Thank you.